මේ හරියට ඒ pāli වාක්‍ය කියනකොට ඇහෙනකොට මේ අවුරුදු 2600 ගානට ඉස්සෙල්ලා ਸਰවඥාන්සේ යම්තාක් මහා කරුණාවකින් මහා ප්‍රඥාවකින් දේශනා කරපු ටික අද දක්වාම ඇවිල්ලා අපි මේ ගත කරන සාදු ජීවිතය අනුව නැත්නම් මේ අපේ භාවනා ජීවිතය අනුව අපිට ටිකක් මේක තේරුම් ගන්න පුළුවන්. අපි ටිකක් මේකේ අත්දකින්න පුළුවන්. ඒ අත්දකින් ප්‍රදේශයේ දකින්නකොට මේ තාමත්ම සියුම් පණිවිඩයක් කටවචනෙන් මෙච්චර කාලයක් ඇවිල්ලා අපිට දෙන්න බුදුහාමුදුර කොච්චර අදිෂ්ඨාන ශක්තියක් ඇති කරන්නේ එනිසා හරියටම කීතු වචනේ කීතු වචනට සම්බන්ධ කරලා කියපු නිසා අපි මේ pāli වාක්‍ය පවා මන්ත්‍ර ජප කරනා වගේ කටපාඩම් කරගන්නවා. කරගෙන ඉවරලා ඒක ඇහෙනකොටමත් තේරෙනවා මේ ලෝකේ තියෙනා වූ නානාවිද කතා එක්ක ධම්මීවා කතා කියලා කියන්නේ මේකයි. ඉන් එපිට තියෙනේ ඔක්කොම සම්පප්පලාප කියලා කියන්නේ. නමුත් මෙව එච්චරම අපිට හුරු නෑ. අපිට එදිනදා ජීවිතේ සම්බන්ධ නෑ. මොකද අපිට මේ අනෙකුත් ප්‍රශ්න නිසා. නමුත් අපි භාවනා ජීවිතයකට ආවට පස්සේ පූර්ණ කාලීනව නැත්තම් අපි නේවාසිකව අමාරුවේ මේකට පාඩම් කරනවා. අමාරුවේ මේක තේරුම් අරගන්න හදන නිකන් හුදු විභාගයකටවත් සම්මාන සිලෝක සඳහා නෙවෙයි. අපිට මේක ජීවිතයට සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා. ඒක ජීවිතයට සම්බන්ධ වෙන්නේ බොහොම ඈතින් බොහොම සියුම්ව. ඒ මොකද අපි ඊයේ වගේ මේ සූත්‍රේට නිදාන වෙච්ච හැටි බැලුවොත් සරුවචනාංශේ නෑදෑයන් අතරට ගිය අවස්ථාවක් ගයක් විවෘත කරන වෙලාවක් ප්‍රජාතාලාවක් වගේ එතෙන්දී ඔක්කොම කටයුතු ටික කරන්න පුළුවන් හරිය කරලා සරුවචනාංශේ යෝජනා කරන මාතෘකාවක් ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ ශාක්‍ය වංශික භික්ෂුවක් මේ කට්ටියට සීක ප්‍රතිපදාව කියලා දෙන්නේ කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් මේ ਸਰුවචනාතේ එතනම විවේක ගනිති ධර්මදේශනාවට බැහැලා මේ සීක ප්‍රතිපදාව කියන එක විස්තර කරගෙන යනවා. ඒචේතර දැන් අපි අහන්නේ ආනන්ද හමුතුන්ගේ නෙවෙයි ළඟ අපේ සරුවචනාතේ නෑ අපි ඉන්නේ කපිලවස්තුවේ නෙවෙයි අපි ඉන්නේ මේ විවෘත කරන ළඟ නෙවෙයි. නමුත් ඒ පිරිසට කියූ පණිවිඩය අපිට කොතෙක් දුරට අදාළද කියලා බලනකොට අපිට බරපතල ප්‍රශ්නයක් වෙනවා. සීක ප්‍රතිපදා වහන තරම් අපි සීකද නැත්නම් අපි ආර්ය භූමියේ ඉන්නවද කියලා. ඉතින් මෙතන ආර්ය භූමියේ ඉන්න කට්ටිය නෑ කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් උඟ දෙනෙක් ඒ සීක ප්‍රතිපදාව දේශනා කරපු එක සාමාන්‍ය පුත්තක්ජන කෙනෙකුට එහෙම නැත්නම් අමුදරුවන් රකින්න පෞල් කන කෙනෙකුට පුළුවන් ද තේරුම් ගන්නද ඒක සඳහා පැවිදි විය යුතු නැද්ද? ඒක සඳහා ආර්ය භූමියටපත් විය යුතු නැද්ද? ඒක සඳහා පාලි දැනගත යුතු නැද්ද? ඒක සඳහා මේ අනුකුසුසුකම් ඕනේ නැද්ද කියන එක සාමාන්‍ය හුඹස් බයක් කෙවල් දොරවල් ඉන්න නැත්තම්. ඒකට අපි හීනමානි කියලා කියනවා. ඒ හීනමානි ගොඩාක් කෙනෙකුට තියෙනවා. නමුත් ඊයේ මම උත්සාහ කරේ මේ සීක කියන පුද්ගලයා ਸਰවචනං චාඳුන ක්‍රමේට පරාසයක් එක තැනක ඉන්න එක පුද්ගලයෙක් නෙවෙයි තිසරණ සරණ සමාදන් වෙච්ච තැන පටන් අද තියෙන වචන සෙට් එකේ හැටියට බලනකොට ගෝත්‍ර භූ ඥාණය දක්වා ඵල සමාපත්තියේ ඵලයට යන්න ඉස්සෙල්ලා මුළු පදාතෙම සීක. ඉතින් අපි මේ සූත්‍රය අහනකොට අපේ සීක භාවයේ දියුණු වෙනවනම් ඔච්චර තමයි අපි සූත්‍රයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි සුත්තම ඥාණය කියලා කියන්නේ. ඒ නිසා අපිට දන්න තැනකින් පටන් ගන්න ඕනේ. මේක අනුණ්ඩ කියපු බණක් අපිට අදාළ නැහැ. මේ ග්‍රීක භාෂාවෙන් කියලා තියෙන්නේ. අඟහරු ලෝකෙද කියලා තියෙන කියන එකක් නෙවෙයි. එහෙම ධර්ම කෞරයක් නෙවෙයි අපි ගන්න හදන්නේ. මේ සූත්‍රය කියවෙන නැත්නම් මේ pāli වාග්මාලාව කියන එක අපි කොතෙක් දුරට දැනට ක්‍රියාවත් කරනවද? මේ විදිහට මේ කිව්වේ කවුරුත් නෙවෙයි සරුවච්චන් වහන්සේ. ඉතින් ඒ සරුවච්චන් වහන්සේ කියන දේ නැවත නැවත අහනකොට අපි කරන දේ ඍජුව අවංකව සීග්‍රමේ සක්‍රීය විදිහට මේකට යන්න පුළුවන්ද කියන එකයි අපි ඍජු කර ගන්න ඕනේ. ඉතින් ඒක සිද්ධ වෙන්න දෙපාර්ශ්වෙම එකතු වෙන්න ඕනේ. බණ කියන කට්ටියත් බණ අහන කට්ටියත් බොහොම සාවධානව අහන්න ඕනේ. ඉතින් ඒ සඳහා ඊ අපි මේ සීක ප්‍රතිපදා ඉස්ලාම් පෙන්වුවේ සීක ප්‍රතිපදාට යන කෙනා ස්වභාවයෙන්ම සීලවන්ත, ශික්ෂාගරුක, හික්මිච්ච, සભ્યත්වගත, මහාත්මගත ඇති කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් යාට කොහොමඩක් සීක වෙන්න බෑ. ඒ නිසා සීක පුද්ගලයා තුළ පළවෙනියම තියෙන සීතල ගතියක්, ශික්ෂාගරුක ගතියක්, සංස්කෘතිකගත වෙච්ච ගතියක්. ඉතින් ඒක නිසා අපි අනිත් පැත්ත ගන්න ඕනේ ම්ලේච්ච කියන වචනයත් එක්ක. ම්ලේච්ච කියන්නේ වැද්දට. මිලක්ක කියන වචනේ තියෙන්නේ. ඉතින් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපි ඉස්සර ඉන්න හිටපු වැද්දෙක් අද මේ විදියට ශිෂ්ට සම්පන්න වෙලා ඉන්න වගේ Tamanට තේරෙනවා නම් මා අතීතේදී මේ මේ නරක වැඩ කෙරුණා දැන හෝ නොදැන දැන් සමාදාය සික්කති සික්ඛාපදේ සික්ඛාපදේ ඉල්ලගෙන සමාදන් ගත කර මේක කළ හැක්කක් මේක ලොකු ආශ්චර්යයක් අනිකයි පුළුවන් තරම් සතුම් මරන්න බලද්දී අනිකයි පුළුවන් තරම් දක්ෂව හොරකම් කරන්න බලද්දී අනිකයි පුළුවන් තරම් කාමීත්‍යාචාරය කරද්දී අනිකයි පුළුවන් තරම් බොරු කේලම් හිස්සචන පසුරසේ පරිසවචන කියදී ඒක ආදර්ශයට ගන්න නැතුව බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ගත්ත. නැත්නම් අපේ කල්යාණ මිත්‍රයන් ගන්න මේ සීලයට යන්න ලීසි වැඩක් නෙවෙයි. ඒ නිසා කවුරුත් සිල් රකී කියලා හිතන්නත් එපා. හැබැයි ඒ කවුරුත් රකින්නේ නැති එක මට බාධාකට ගන්නත් එපා. සරුවච්චන් වහන්සේම කියනවා තමන් වහන්සේගේ තියෙන මේ හික්පිච්ච ගතිය පෙන්නඳ අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිසංසරං අතිවාක්‍යං තිතික්කසං දුස්සීලෝහි බහුජ්ජං මම යුද්ධට වන් ඇත කුසේ දුන්නෙන් විහිදී එන ඊතල කාගෙන ඉන්නවා මොකද ඇතා යුද බිමට ගියාට පස්සේ හැම පැත්තෙම මෙන ඊතල වදිනවා ඉන්නේ ඒ වගේ මම ඉවසන මේ බුදු වෙලා කියන්නේ අපි හිතන්නේ නැහැ බුදුහාමරන්ට බණී කියලා කවුරු හරි බුදුහාමට ඊතල විදී කියලා කවුරු හරි බුදුහාමට කෙනේකම් කරයි කියලා උදේ ඉඳලා හැන්දෑනක හම්බෙන්නේ එච්චරයි. අපි නම් හිතන්නේ මේ හඳුන් කූරුපත්තු කරනවා ඇති පහන් තියනවා ඇති මල් තිය එව්වත් කෙරෙනවා. නමුත් වෙන්නේ නම් අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිසංසරං දුන්නෙන් විහිදී ආපු ඊතල විදින ඇතෙක් වගේ බුදු වෙලා මම උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්න ඔච්චරයි. අහං නාගෝ සංගාමේ චාපාතෝ වචන අතිවාක්‍යං තිසික්කස අතිවාක්‍යං කියන්නේ මේ දෙයියට පෙන වචන කියලා જાතියක් තියෙන්නේ. කතා කෙරුවොත් කාටද හින්ට එකක් තමයි. ඒක කිතේරියක් ආව. වචන කතා කෙරුවොත් සත්‍යයට වැඩිය අතිශෝක්තිය තියෙනවා. ඒ කෙනහිල්ලක් තියෙනවා. ඒ ඇඟවිල්ලක් තියෙනවා. ඒ ඇඟවිල්ල නැත්තම් ඒ වචනේ වැඩක් නැහැ. මෙයාට බුදුහාන් කියන්නේ අතිවාක්‍ය කියලා. මේ අපි කියන්නේ පඬිද වාක්‍ය කියලා. ඒක බුදුහාමුදුරුවෝ ඉවසනවා. මොකද බොහෝ දෙනා දුස්සීල නිසා. අපි හිතන්න බුදුහාමුදුර ගන්නට ඔක්කොම සිල්වන්ත වෙලා වැඳගෙන වැටෙනවයි කියලා නෑ. උන්වහන්සේ හැසිරෙන සාමාන්‍ය සමාජයේ හැසිරෙනකොට හැම කෙනාම මේ කවුද කියලා දන්නේ අපි නම් හිතන්නේ 18 රියන් රැස් වීදෙනවා යනකොට පාවඩේ ලෙනවා. ඒ මොකක්වත් නෑ. එහෙම තියෙන වෙලාවලුත් ඇති මහා සමය වෙලාවලු. නමුත් බුදුසසුන් කියනවා බොහෝ දෙනා මට නොකිය යුතු වචන කියනවා. දුස්සීල මේ අතිවාක්‍ය මම ඒවා ඉවසන්නේ යුද්ධට වන් නැතික වගේ මොකද බොහෝ දෙනා දුස්සීල ඒ නිසා මට ඒගොල්ලෝ එහෙම කියන නිසා මමත් දුස්සීල වෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ එවැනි පහලට කරන ගංගක මම ඉහලට තිනවා ඉතින් එහෙමනම් අපි වගේ නරපණු අපි වගේ නිකම්ම නිකම් මිනිස්සුන්ට අපිට කොච්චරක් දෙයියට අපෙන වචන ඇහෙයිද කොච්චරක් අතිවාක්‍ය කියන්න වෙයිද එකට එක කියන්නේවා එකට එක කියන කියපු ගමන් අර මනුස්සයාගේ වැරදි ටික තේරම ගැති. ජනන්සේ සඳහන් කරන්නේ ඒකට කැඩිච්ච කංශ භාණ්ඩයක් වාගේ. ඒ කියන්නේ කැඩිච්ච ලෝහ භාණ්ඩයක කැඩිච්ච නැති කර තට්ටු කරපුවාම නින්නාද දෙනවා. කැඩිච්ච කර තට්ටු කරපුවාම නින්නාද දෙන්නේ ඒක නිසා බුදුන්සේ සඳහන් කරලා තියෙනවා උඹ හැසිරියන් කැණිච්ච භාණ්ඩයක කවුරු වෙලා තට්ටු කරත් නින්නාද දෙන්න එපා. එක ටික කියන්න යන්න එපා. ඒ ටික කියවයි මනසක තියෙන දුසීල ඔක්කොටම අහුම්කම් දෙන්නේ කරබන අහගෙන ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ නේ ඔක අහගෙන හිටියේ කියලා ප්‍රශ්න නැහැ. හැබැයි අපි එක වචනේ වරද්දපු ගමන් අපිට අර ඔක්කොම එනවා. ඒක නිසා කැඩිච්චි කංශ භාණ්ඩයක් වාගේ ඒක න සාරම්භය කරන්න එපා. ඒකට කියන්න යන්න එපා. කිව්වොත් අපි ඒ මනුස්සගේ தත්තට වෙනවා. ඉතින් යෝගාවචරෙක් වෙච්චාම මේ මම කතා කරන්නේ වාග් දුස්චරිතය ගැන කාය දුස්චරිතෙත් එච්චරයි මනෝ දුස්චරිතෙත් එච්චරයි අපි ඒක විශේෂම සීලෙදී සලකන්නේ කාය වාග් දෙක විතරයි මනස සම්බන්ධ වෙන තැන සීලෙට එහා ගිය එක තමයි අදගත් එක ඉන්ද්‍රියසු ගුත්තද්්වාරෝ හෝති තමන්ගේ ඇහ කන දිවනාශය කය මන කියන මේ ඉන්ද්‍රිය ධර්ම වල වසන ලද ద్వාර ඇත්තෙක් ඇත්තෙක් පෙන්වගෙන අකුලගත්ත කෙනෙක් ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ අකුල ගන්න පුළුවන් නම් ඒක නා ඒ ඇකිලියෙම නෝන්ජල්කමකට ගන්නෑ. ඒ අකුල ගැනීම බය ආදුකමකට දන්නේ. ගැව්වක් ගහන මැරුවොත් මරනවා කියන එකට යන්නේ නැහැ. එතකොට වෙන්නේ අපි ඒකේ නාගේ தත්තට වැටෙනවා. එතකොට අපි වසන ලද ඉඳුරන්ග ඉඳුරන්ගේ වසන ලද ద్వාරයත්තේ කියන එකට දීලා තියෙන උපමාව තමයි ඉබ්බගේ උපමාව. ඉබ්බා කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝවිතක්කේ ඉබ්බෙක් යම්සේ තමන්ගේ අඬු ඇතුළට අරගෙන අඬුපුප්පන් නැතුව හිවලෙක්ගෙන් බේරෙනවද ඒ වගේ තමන්ගෙන් හිතේ පහළන මනෝවිතක්ක එළියට දාන්න එපා කතන්දර ගොතන්න එපා තව කෙනෙක් බනවන්න එපා. ඔක කාගෙන ඉන්න ඔය ආහන මිනිහටත් ඔය වගේම ප්‍රශ්නයක් තියෙනවා. ඒ මනස අපිට අහලා උත්තර දෙන්න තරම් කිසිම සුදුසුකමක් යාට නැහැ. එයත් තින්නේ මේ අච්චාරුවේම තමයි. ඒ නිසා තමන්ගේ හිතට නැගෙන මනෝවිතක එලි කරන්න එපා. හැකි තාක් දුරට ඒක අරසා කරගන්න අරසා කළොත් දෙන්න තියෙන ඒකට කියන තේ තමයි හෙලි වෙච්ච වචනේ ආය අදින්න බෑ ඇතු විස්සක් දාලවත්. වචනයක් බිඳුනොත් ආය ගන්න බෑ. හොඳම දේ තමයි වචන බිඳින් නැතුව තියාගෙන ඉන්නට කියනවා සමාදාහම් බික්කු මනෝවිතක්කේ. හිත නිතර ගොජ දානවා අපිට පුද්ගලයේ දකින්නකොට හොඳ නරක පහළ වෙනවා. කැමැත් දකින්නකොට හොඳ නරක පහළ වෙනවා. රූපයක් දකින්නකොට හොඳ නරක පහළ වෙනවා. මේ තේරම කියන්න ගියොත් කට්ටකම සෙයියාවක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කතන්දර ගොතන්න වෙයි. දිගින් දිගට අන්නේ ඒක පාලනය කරනවා කියන එක කය වචන පාලනය කරනවට වැඩිය උඟක් අමාරුයි. අනිත් එක ඒක එදිනෙදා වැඩ කටයුතු කරන කෙනෙකුගේ ශික්ෂාට වැටෙන්නේ නැහැ. මේ ශික්ෂාව වැටෙන්නේ සීල ශික්ෂාවේ ඉඳලා ඉදිරි චිත්ත භාවනාවට යන නැත්නම් සමාධි ශික්ෂාවට යන කෙනාට කාය වචන දෙක විතරක් හසුරවා ගන්නට බෑ. ඒ ලැබිච්ච කාය විවේකයේ තුල කල යුතු බුදු කෙනෙක් අපිට අනුමත කරන දෙයක් තමයි ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ හෝති. ඉතින් ඉස්සලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ශාක්‍ය ජනපති ඇත්තන්ට කියනවා සිල්වන්ත වෙන්න, කාය වචන දෙක හික්මා ගන්න. හික්මා වුණාට පස්සේ ඊට යට තට්ටුව. කියන්නේ tire පිටිපස්සේ තියෙන කැලල තමයි ඉන්ද්‍රයන් පිළිබඳව ගුත්තද්්වාර භාවය. ඉතින් මේක මේ සූත්‍රේ විතරක් නෙමෙයි. ඔය මජ්ක්‍ධිම නිකායෙම බොහෝ සූත්‍රවල බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒකෙති ලස්සනම එක තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මජ්ක්‍ධිම නිකාය අවසාන සූත්‍රය. ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා සරුවචනසේ සාමාන්‍ය මිනිසයා සීක වෙන්නේ ඉස්සල්ලා කොහොමද ඉඳුරන් দমনය කරන්නේ? සීක වුණාට පස්සේ කොහොමද ඉඳුරන් দমনය කරන්නේ? ආර්යයත් වුණාට පස්සේ කොහොමද ඉඳුරන් দমনය කරන්න කියලා තුනක් මට්ටම් තුනක් පෙන්නනවා. ඉතින් ඒක මේ පෙන්ලා දීලා තියෙන්නේ මේ මැද මට්ටමේ වගේ. සුතවත් ආර්ය ශ්‍රාවකෙක් කොහොමද ඉඳුරන් দমনය කරන්න කියලා. ඉතින් ඒකට මම පොඩ්ඩක් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ වෙච්ච සංගතියක් මතක් කරලා දෙන්නම් ඒක මේකට ආලෝකෙ පිණිස පිහිටයි. ඒ ਸਰවචනාංශය ආනන්ද සෝංශිතෙක් ඉන්නකොට අන්‍ය පරිබ්‍රාජකෙක් ඇවිල්ලා ਸਰවචනාංශයට වැඳලා වාඩි වෙනවා. ඒ කියන්නේ ඒ කල්ලි අතර බොහොම සුවද සම්බන්ධකම් තිබිලා තියෙන ਸਰවචනාංශයේ එයාගේ වැන්දද කියන එක මට මතක නැහැ කොහමද ඇවිල්ලා වාඩි වුණාට පස්සේ ආනෝ ඕගොල්ලන්ගේ ගුරුන්නාංශේ ඕගොල්ලන්ට ඉන්ද්‍රිය භාවනා කියලා දෙනවාද කියලා. අර කියන ඔව් කියලා. ඉතින් අහනවා අපිත් කැමැති දැනගන්න ඔබ ඔබගේ සාසනේ. ඉන්ද්‍රිය බහන ඔබේ ගුරුරයා පාරසරිය බ්‍රාහ්මණයා කියලා දෙන්නේ කොහොමද කියලා. ඒතර කියනවා ඇහෙන් රූප දැක්කාම කෙලෙස් උපදිනවා. ඒක නිසා රූප බලන්න එපයි කියලා. කනෙන් ශබ්ද ආපුවම කෙලෙස් උපදිනවා. ශබ්ද අහන්න එපයි කියලා. නාසයෙන් ගඳ සුවඳ වදිනකොට කෙලෙස් උපදිනවා. ගඳ සුවඳ බලන්න එපා. දිවෙන් රස බලන්න එපා. කයෙන් පහස ලබන්න එපා. හිතින් හිතන් දෙපා හිතපො හැම වෙලාවෙම කියන හැම කෙලේ හැම දෙයකම කෙලෙස් උපදිනවා කියලා. ඉතින් ඇත්තටම මේ ආරම්භක නිරීක්ෂණය ඇත්තයි. එහෙන් රූප බලන හැම වෙලාවෙම කෙලෙස්. කටෙන් කනේ සද්ධාන හැම වෙලාවෙම කෙලෙස්. මේ සද්ධර්මයක් අර වෙන දෙයක් අර බලන හැම වෙලාවෙම ඒකනේ අපි මේ විවිධ රූප සද්ද බල බල ඉන්න එකනේ පොහසත් වෙනවයි කියලා කියන එක කෙලෙස් වලින් පොහසත් වෙනවා කියන එකයි කියන්නේ. වැඩියෙන් පොහසත් වෙනවා වැඩියෙන් කෙලෙස් උපදිනවා. නොලැබුණාට පස්සේ අනේ කනගාටු වෙනවා අරයට බලන්න පුළුවන් වුණා මට බලන්න බැරි වුණානේ. අරයට අහන්න පුළුවන් වුණා මට අහන්න බැරි වුණානේ කියලා. ඒ අනුව බලනකොට මේ පාරසරි බ්‍රාහ්මණය කියන කතාව ඇත්තයි. නමුත් එයා කියන්නේ රූප බලන්න එපයි කියලා. ඉතින් ආනන්ද බුදුසෙන් ඔක්කොම අහන්න කියනවා ආනන්ද එහෙමනම් උප්පත්තියේ මේ මේ අන්ධ වෙච්ච මනුස්සය රහත් වෙන්න ඕනේ. උප්පත්තියේ බීර රහත් වෙන්න බෑ. සද්ද අහන්නෙම නෑනේ. රූප බලන්නෙම නෑනේ. ඒකට අර පරිබ්‍රාජකයා ඔළු බිම ගහ ගන්නවා. ඉතින් ඒ බුද්ධජනකකට පුංචි දර්ශනයෙන් පෙන්නනවා මේක මේ රූප නොබල සිටීමට ඇහැට පාංකඩයක් බැඳගන්න එක නෙවෙයි. කණ්ඩ පොරොප්ප ගහගන්න එක නෙවෙයි. එහෙම නැත්නම් මේ ගන්ධ සුවඳ නොබල සිටීම නෙවෙයි. මේකට ඊට පස්සේ ඔක්කොම අර ත්‍රිගුණ සාකච්ඡා කඩා වැටුණාට පස්සේ සර්වචාන්සේ ආනන්ද සාංශර මතක් කරනවා කදහචි කරහචි ලෝකේ ආනන්ද උප්පජ්ජති තථාගතෝ සම්මා සම්බුද්ධෝ. ඊ타ත්ම කලාතුරකින් මේ භව සංසාරේ සර්වචන් වහන්සේ නමක් පාර වෙනවා. තථාගතෝ සම්මා සම්බුද්ධජානනාංශේ පහන උන්වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය භාවනාවක් කියනකොටම ආනන්ද සාංශේ සිකුරු සකස් කරගෙන පත්කඩේල වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ අපේ අනුකම්පාව වෙනස ඔබ වහන්සේට වැටෙන ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නයි කියලා කියනවා. එතකොට තරුවචනසේ මේ දේශනා කරන්නේ අපි සාමාන්‍යයෙන් අපේ දරුවන්ට කියන කතාව බලන් දෙපා අහන් දෙපා කියලා කිව්වට ඒක මේ දෙමාපියෝ දැනගෙන කරන කතාවක් නෙවෙයි. ඒ ටෙලිවිෂන් එකේ කුණුහරුප පෙන්නනවා. එතනින් ගියාම කතාවල කුණුහරුප කතා කියනවා. ඒ කාම ආසාව ඇති වෙන ගඳ රස පහස දේ ගණ්ඩේ බයි කියලා දෙමාපියෝ කියන්නේ අර පාරාසාරිය බ්‍රාහ්මණය ගෝලියෝද මේගොල්ලෝ බුදුහාමරෙන් ගෝලියෝද කියලා මට තේරෙන්නේ නැහැ. ඇත්තටම දීමපියෝ කියන්නේ අනුකම්පාවෙන් තමයි. අපේ ගුරුවරු අපිට කියන්නේ අනුකම්පාව. නමුත් උන්දලා බුදුහාරෝ පහළ වෙන්න ඉස්සර හිටපු පාරාසරිය බ්‍රාහ්මණයයි ගෝලියෝ මිස බුදුදෙනාංශ අපිට කියලා දීපු එක ඊටදී හරිම සෙල්ලක්කාරයි. ඒක මේ මේ කෙනෙකුට කෙනෙක් උපදෙස් දෙන්න බෑ Tamanටවත් කරගන්න බැරි තරම් ගැඹුරක් තියෙනවා. ඒ වගේම යදොමක් තියෙනවා. ඒකට පිළිවෙලක් තියෙනවා. ඒ නිසා මේ ගුප්ත ගුප්තද්වාර ස්වභාවය නැත්නම් ඉදurangගේ වැසු ඇති දොර ඇති බව මේ කෙනෙකුට තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි නැත්නම් පටවන්න පුළුවන් එකක් නෙවෙයි බොහෝ ගුණ සම්භාරයක් ඇති සීලය ඇති සද්ධාව ඇති සතිය ඇති කෙනෙකුට විතරක් කළ හැක්කක් ඉතින් අපි මේ ගන්න හදන්නේ මේ වෙලාව අපි ළඟ සතිය තියෙන වෙලාවට අපි ළඟ සද්ධාව තියෙන වෙලාවට අපි සීලක පිළිපිටපු වෙලාවක අපි මේ ශේක ප්‍රතිපදාවක දැක්වෙන විදිහට ඉන්ද්‍රයන් පිළිබඳව ගුප්තද්්වාර භාවය ඇති කරගන්නේ කොහොමද? මේක කියන හුඟ වෙලාවක මම නිදර්ශනයට ගන්නේ මේ කියපු පාඩය සක්මණේකදී යෙදෙන හැටි ඒක ඉතින් එහෙමම නෙවෙයි විවිධ විදිහට ගන්න පුළුවන් මම මෙතනදිත් කැමති ඒ සක්මන් කරන වෙලාවක ඒ යෝගාවචරයාගේ මානසිකාරයට ඉන්ද්‍රයන් කෙරේ වැසූ දොර ඇති බව හේතු සාධක වෙන විදිහට උදව්වක් වෙන විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි හිතමු නිසිපදති සක්මන් පිරීම පිළිබඳ උපදේශ ලැබිච්ච යෝගාවචරයෙක් එලිමාන් සක්මනක සක්මන් කරනවා. ඒ සක්මන් කරනකොට යාට තේරෙනවා සක්මණේ මැද ගමන් කරනකොට මේ වම මේ දකුණ මේ වම මේ දකුණ කියලා යනවා. එතකොට යා දන්නවනම් මේ ගැඹුරු මේ භාවනාමය වචන යා දන්න තමන්ගේ කාය ප්‍රසාදය මේ පොළවේ තියෙන තද ගතියට වැටිච්චාම හැප්පිච්චාම සක්මන් කරනකොට අරමුණු කරන්නේ කාය ප්‍රසාදයයි ඒකේ පතුලයි. කකුලේ පතුලයි. ඉඳගෙන ඉන්නකොට කාය ප්‍රසාදයම තමයි නමුත් කකුල් වල යටිපැත්ත, තට්ටන් වල යටිපැත්තනේ අපි හැපෙනවා තේරෙන්නේ. ඇවිදිනකොට මේ පතුල්නේ නිසා අපි දන්නවා දැන් සක්මන හරි ගියයි කියන්නේ. මේ වම් පතුල වදිනවා මේ දකුණු පතුල වදිනවා මේ මූල වදිනවා මේ ඇඟිලි ටික වදිනවා කියලා හොඳට තේරෙනවා දැන් දන්නවා මගේ හිත මේ සක්මනට යොමු වෙලා තියෙනවායි කියලා. ඉතින් මේක මම අත්දකින්න දෙයක් නිසායි මම මේම ඉදිරිපත් කරන්නේ අනික් අයටත් මම හිතනවා ඒක අදාළ වෙයි කියලා. මේ මේ හොඳට පියවර 10ක් 15ක් සක්මන් කරන යනකොට කෙලවරට ගියාට පස්සේ ඒ හැරෙනකොට ඉන්තපු ගමන් අර පතුලේ තිබිච්ච කාය ප්‍රසාදේ තිබිච්ච කාය විඥානික පාරට ඇහැට පනිනවා රූපයක් පේන්න පටන් අර ගන්නවා එතකොට එකම විඥානේ නෙමේ කාය ප්‍රසාදයේ තිබුණ විඥානේ කාය අමතක කරලා ඇහැට පනිනකොට ඇවිදින්න දකින්නෙක් බවටපත් වෙනවා. ඒක අපිට ඕන එකක් නෙවෙයි. නමුත් මේ ඉඳුරංගේ නොදැමුණු ගම නිසා භාවිත මනසක් නැති නිසා අපි කේන්ද්‍රය කරන්නේ මේ කයේ කාය ප්‍රසාදී කාය විඥානයේ වශයෙන් තියෙනට අපි දන්නව වෙන දේ. නැත්තම් ඒක කෙලස් අඩුයි. මනස්කාරය තියෙනවා. සතිය තියෙනවා. නමුත් මොනම හේතුවක් නිසා දන්නේ ඒ ඉඳපුවම සෝත ප්‍රසාදයට පැනලා සෝත විඥානේ බවටපත් වෙනවා. කාය ප්‍රසාදයට පැනලා කාය විඥානේ බවටපත් වෙනවා. ඉතින් දැන් මේ යෝගාවචරයට පුළුවන් ද දැනගන්න මම මෙතෙන්ට ආවේ සක්මන් කරන්නයි. මම ඉන්නේ සක්මනක. නමුත් මටත් නොකිය මගේ හිත පලා ගිහිල්ලා රූපයක් බලනවා. ආන් මේ වෙලාවේදී මොකද්ද ඉන්දිය සංවරය කියන්නේ? මොකද්ද ඉඳුරන් කෙරේ වැසූ දොර ඇති බව කියලා කියන්නේ. මොකද්ද මං කල යුත්තේ කියලා දැනගන්න නම් පළවෙනි දේම තමයි දැනගන්න තියෙන්නේ මේ හිත පනින්නේ කල්ැතෝ කියලා නෙවෙයි. එයා පිස්සු වෙච්ච වඳුරෙක් වගේ. හරියට කිව්වොත් අහසේ අකුණු ගහන වෙලාවට අකුණ පොපුරන්න පොඩ්ඩකට ඉසලා මොනම ලකුණක්වත් අහසේ නැහැ. එක පාරටම ඡාපයක් ඇවිල්ලා ඉවර වෙච්ච ගමන් මොනම ලකුණක්වත් අහසේ නැහැ. හරියටම පුපුරනකොට දැක්කොත් අපේ කිතයි ඡාපේ දකුණු සිට වමට ගියා. අතුයිති විහිදී ගියා. එක ඉරක් ආවා කියලා. ඒ වගේ මේ කාය විඥානෙට විච්ච මේ හිත පැදුරටත් නොකිය චක්කු විඥාන බවට පත්වෙච්ච බව යෝගාවචරයට දැනගන්න පුළුවන් වුණා නම් ඒක සතියේ සුවිශේෂී කෘත්‍යයක්. සතියේ සති බලය කියලා කියන්න පුළුවන්. ඒක දන්නලා නෙවෙයි හිත පනින්නේ. පැන්නට පස්සේ තමයි අපිට තේරෙන්නේ මම දැන් රූප බලමින් ඉන්නවා කියලා. මෙන්න මේක අපිට පාලනය කරගන්න බැරි මේක අපිට භාවනාවට ලක් කරන්න බැරි ඒකට පශ්චාත්තාප වෙන නිසායි. එහෙම ගියාට පස්සේ පශ්චාත්තාප වෙන්න වටිනවා හිතලා ගියානම් සචේතනිකව ගියානම් සවිඥානිකෝ ඥාන. දැන් මේ යෝගාවචර දන්නවා මේ මටත් නොකියයි මගේ හිත පැන්නේ. ඒ නිසා මේ වෙච්ච වැරද්ද මගේ නෙවෙයි. ඒක නිසා හිත වෙහෙස ගන්න නැතුව එහෙම නැත්නම් හිත කරදර ගන්න නැතුව අනේ මම මේ කාය විඥානේ කාය ප්‍රසාදේ කොහොම අහිංසක යෝගාවචරයක් විදිහට සක්මන් කරමින් හිටියා. දැන් හිත චක්කු ප්‍රසාදයට පැන්න. හරි. මේකට කලබල වෙන්නේ නැතුව ඉන්නවනම් එයා ඉන්ද්‍රිය කෙරෙහි වැසූ දොර ඇති බවට පුහුණුවට සුදුසා. අපිට ඒක මෙතෙක්කල් බැරි වුණේ එකක් අපි මේ අභ්‍යාසය කරලා නැති වෙන්න පුළුවන්. මොකද අභ්‍යාසය කරනකොට හිත පිටේ යෑම බොහෝ දෙනා පශ්චාත්තාප වෙන්න කාරණාවක් ගන්න. ඒ කෙනාට ඊට පස්සේ මේක දිහා බලන්න බෑ මොකද හිත ඇවිස්සලා තියෙනවා. දැන් මෙතන තියෙනවා හිත අවශ්‍ය ගන්න එපා. එකම විඥානය අපිට තියෙන්නේ. කයේ තිබුණොත් රූප බලන්න බෑ. චක්කු විඥාණය ගියොත් කය බලන්න බෑ. ඒ නිසා මේ මාරුව ටෙලිවිෂන් එකේ channel එක මාරු කරා වගේ එක channel එකකට ගියාට පස්සේ අනිත් channels වැඩ කරන්නේ නැහැ. ආන්න ඒක විශාල භාවනා අත්දැකීමක්. මේ channel හයක් තියෙන මේ machine එකක් අපිට දීලා තියෙන්නේ මේ channel මාරු කරන්නේ අපිට කියලා නෙවෙයි. න්‍යායපත්‍යක් ඇතුව නෙවෙයි. මෙහෙව් එකට තමයි මේ මම කියාගෙන දඟලන්නේ. මම නම් මගේ හිතසුව සලසනවනම් මගේ අත්ත කුසලයේ සලකනවා මම ඉන්නේ සක්මනේ. ඒකට මම givisගෙන තියෙන්නේ. මම බොහොම අමාරු උපේලක් තියෙනවා. දැන් මොක ඒ ඔක්කොම වැඩ බාධා කරලා මෙයා ඇහැට පැනන. ඒත් හිතනද හිත නරක කරගත්තේ නැත්නම් අපි මේ ඇහැට ගිය බව දැනගෙන හිත නරක උනේ නැත්නම් එයාට ධර්මයෙන් කියනවා එයාට තියෙනවා ගෝචර අජ්ජත් අරමුණක් මේ পায় ඒකෙන් දැන් හිත ඒක අරසයි. ඒක තාත්තගේ බූදලේ ඒක අපේ උරුමේ. ඒකෙන් හිත පිට පැනලා දැන් මෙයාට තේරෙන්න ඕනේ මෙතන ඉන්න තාක්කල් නම් දන්න තැනක ඉන්න. දැන් හිත පැන්න අනතුරුදායක තැනකට. මේකට කනගාටු වෙනවට වඩා මට කොච්චර ඉක්මනට නැවතත් ගෝචර අධ්‍යත්ත අරමුණට ගන්න. එහෙම නැත්නම් ගෝචර සම්පජඤ්ඤය කියලත් මේකට කියනවා. ගෝචරයට ගන්න පුළුවන්කමද කියලා දැනගන්න නම් කොරස් කටේවත් අත දාගන්න බැරුව අන්දමන්ද වෙන්න නරකයි. අන්‍ය විහිිත වෙන්න නරකයි. එහෙම බැලුවොත් අර රූපේ ඉඳලා චක්කු විඥානේ ඉඳලා කාය විඥානට හිත ගන්න කිසි කෙනෙකුට බැරි කමක් නැහැ. අපිට එච්චර කලෙලියක් නැහැ අපේ හිතේ. එච්චර පිරිසුදුකමක් නැහැ අපේ හිත මොකද හිත පිටකම් කනගාට වෙනවා පශ්චාත්තාප වෙනවා පිට ගියාට මගේ ගෝචර අධ්‍යත්ත අරමුණ මගේ උරුමේ මට අහිමි වෙලා නැහැ මට ඕන නම් ආය පයට ගන්න පුළුවන් මම මේ වැරදි තැන ඉඳලා එහෙම නැත්නම් මේ රූප බලන තැන ඉඳලා කාය ප්‍රසාදයට පය හැපෙන තැනට ගන්න ආපහු එතෙන්ට ගන්න පුළුවන්කම මොනම කෙලෙසිකවත් වළක්වන්න බෑ ඒක මට තියෙන ප්‍රභවයක්. මට තියෙන අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම සඳහා හටන් කරන කෙනා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. මම මේ හිතලා ගියත් නෙවෙයිනේ. ඒ නිසා මට අකුසල් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වුණොත් එතන අකුසල් සිද්ධ වෙනවා. පශ්චාත්තාප නොවි නැවත බොහොම තොටිලින් එළියට පැන බබා ආයෙ ගිහලා තොටිල්ලේ තියෙනවා වගේ අතන ඉඳලා පයට හිත ගන්න පුළුවන්කම කවදා හරි යෝගාවචරයට ඇති වෙලා යෝගාවචරටික ලියලා පෙන්වන්න පුළුවන්කම තිබුණා නම් එයාට තේරුම් ගන්න පුළුවන් මං සීක භූමියේ ඉදිරියට යනවා දැන්. හිත පිට යන්නේ නැති එකක් නෑ හිත පිට ගියා. නමුත් වෙච්ච දේ දානවා. කාය ප්‍රසාදේ ඉඳලා චක්කු ප්‍රසාදයට පැනන. කාය විඥානයේ ඉඳලා චක්කු විඥානයට පැනන ප්‍රශ්නයක් නෑ. මන්ට ආය කාය ප්‍රසාදයට ගන්න පුළුවන්. කාය විඥානයට එන්න පුළුවන්. මෙන්න මේ සංසිද්ධිය වෙනදී වෙන කෙනෙක් එකක් වගේ බලහන් ඉඳලා ලියන්න පුළුවන් තරම් කමඨහන් වාර්තාවට දාන්න පුළුවන් තරම් කෙනෙක් දක්ෂ වුණා නම් බොහෝම ලේසියෙන් කියන්න පුළුවන් එයා මේ සීක භූමිය සම්පූර්ණ කරන්න කිට්ටු කෙනෙක්. එහෙම නැත්නම් සීක භූමියේ බොහොම ශීඝ්‍ර වර්ධනයක් ඇති වෙන කෙනෙක්. මොකද වෙච්ච සිද්ධිය පශ්චාත්තාප නොවි ඇති විදියට වාර්තා කරන්න පුළුවන්. මම මේකට මේ සම්දිස්ථානයේදී දෙන්නම් පුංචි නිදර්ශනයක් මම හිතනවා එතකොට තේරෙයි කියලා. මේ දැන් ක්‍රිකට් කියලා කියන්නේ ජාත්‍යන්තර ක්‍රීඩාවක්. ඒකෙදී ඒ ජාත්‍යන්තර ක්‍රිකට් සමිතියෙන් විවිධාකාර නීති දානවා. දැම්මට පස්සේ ඒකට විශාල සල්ලි උතන තියෙන තනිකර දේශපාලනයක් උයි බිස්නස් එකක් යන්නේ කිසිම ක්‍රීඩාවක් නැහැ. සුද්දාගේ ක්‍රීඩාවකට ක්‍රිකට් විතර ජරා జాතියක් නැහැ දැන් ලෝකේ. කෙසේ නමුත් ගේම යනකොට ඔක්කොම බලා ඉන්නකොට මේ පත් කරන විනිශ්චයකාරතුමා ශේෂ්ත්‍රයේ ඉන්නෙකන යම් හේයකින් මේ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වන රටේ එක්කෙනෙක් නම් ඒ මනුස්සයා ගන්න තීන්දුව ටිකක් වෙලාවට ඒ මේ ආගන්තුක කණ්ඩායමට අවාසිදායකයි රටට වාසිදායක වෙන්න ඉඩ තියෙනවා. ගන්නේ සාමාන්‍ය එහෙම නැහැ කියලා තමයි. නමුත් මිනිස්සුන්ගේ හියුමන් එක තියෙනවානේ. ඉතින් ඒක නිසා ලෙග් ගම් පැනු මේ නම් පැලා දෙන්නෙක් දානවා. දාලා එයා ජජ්මන්ට් එකක් දෙනවා. තීන්දුවක් දෙනවා. දුන්නාට පස්සේ ආගන්තුකෙන් ආපු කණ්ඩායමේ නායකයා කියනවා තීන්දුව වැරදි කියලා. දැන් තීන්දුව වැරදි කිව්වට පස්සේ ඉතින් දැන් මැච් එක ක්‍රීඩා තරගයේ අවසාන විනිශ්චයට මේක බලපාන නිසා කාගේ කේන්දරේද අහන්නේ දැන්. විනිශ්චයකාරතුමා කේන්දරේ අහනද? දේශීය කණ්ඩායමේ නායකයා කියන කහනද? විදේශී කණ්ඩායමේ ආගන්තුකයා නායකින් අහනද? අන්තිමට ජාතික ක්‍රිකට් සමිතියේට මේක විනිශ්චය කරන්න බැරි නිසා ඒගොල්ලෝ තර්ඩ් ඩම්පය කියලා කැමරාවක් දැම්මා. වීඩියෝ වීඩියෝ කැමරාවක් දැම්මා. ඒක දැන් මේ දවස්වල එන රද්දුවක් තියෙනවා. ඒක ඒක යෝජනා කරේ ලංකාවේ. නමුත් ඒ ජාත්‍යන්තර ක්‍රීඩා මේක ලංකාවට ඒ නම්බුව දෙන්න ලෑස්ති නැහැ. ඉස්ලාම දැම්මේ තර්ඩ් ඩම්පය කැමරා එක දැම්මේ මේගොල්ලෝ. දැන් අපි හිතමු ඒ කතාව පැත්තක තියමුකෝ. එයා තීන්දුවක් දුන්නා. දුන්නාට පස්සේ ඒක රෙකෝඩ් වුණා. වීඩියෝ එකේ ක්ලිප් එකේ ආවා. එතකොට දෙකොල්ලටම තුන්ගොල්ලට යන්න පුළුවන්. දේශීය කණ්ඩායමේ නායකයයි විදේශීය ආගන්තුක කණ්ඩායමේ නායකයයි මේ අම්පයරු කවුරුහරි ගිහලා බලනවා ක්ලිප් එකේ මොකද වෙන්නේ ස්ලෝ මෝෂන් ඇක්ෂන් රීප්ලේ දාලා පේනවා. එතකොට පේනවනේ දැන් මොකද වෙන්නේ කියලා. වීඩියෝ ක්ලිප් එකක් තිබ්බේ නැත්නම් විනිශ්චයකාරක තීන්දුව අවසාන විනිශ්චය. එතකොට යාගේ හියුමනර් එක බලපාන. එයා පක්ෂග්‍රාහීන. මෙන්න මේ වගේ සතිය කියන්නේ තර්ඩ් අම්පයර්. ඒක මේ වැඩේ යන ගමන් වෙනම තැනක රෙකෝඩ් වෙනවා ඕනේ නම් ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලත හැකි මේක අවුට් එකක්ද එහෙනම් මේ එකේ ඉලක්කමද හතරේ ඉලක්කමද කියලා මෙන්න මේක නැත්තම් අපිට කොච්චරට අර විනිශ්චයකාරතුමාගේ විනිශ්චයට නතු වෙන්න වෙනවද බාල්දු වෙන්න වෙනවද කියලා හිතුවොත් මේ භාවනා නොකරන එක්කනට තේරෙන්නේ මේ කකුල තිබ්බ හිත ඇහැට පැන්නේ හිතලද ඉබේද තීන්දු කරන්න බෑ. ඒ මොකද එහා පුහුණු කරනසක් නැහැ. ඊට පස්සේ ගියාට පස්සේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප විය යුතුමද? මොකද හිතාමතා කරුවන තමයි පශ්චාත්තාප වෙන්නේ. ඒතකොට මේක සංස්කාර වෙන්නේ. එහෙම නොවි මෙයාට හිතා ගන්න පුළුවන් නම් හිත පිට ගියා. ඒ ඉතින් කෙලෙස් සැබැහිය නිසා. ඒවට කියනවා උපනිශ්‍රේක කියලා. සැබැහි නිසා පුරුදු නිසා කෙලෙස් ශක්ති නිසා ගියා. නමුත් අපිට දැන් තියෙන ගියේ ගැන පශ්චාත්තාප වෙනවට වැඩිය මේක නැවත ගෝචරච්ඡත්ත භූමියට ගෙනල්ලා පිහිටුවන එකනේ. ඒසොට ඒ ගෝචරච්ඡත්ත භූමිය කෙලෙස් අඩු බවත් නැවත මට යන්න පුළුවන් බවත් කියන මේ ගෝචර සම්පජඤ්ඤය. මම මේ උපයා ගන්නලද මගේ මූල කර්මස්ථානයේ නැවත මට යන්න පුළුවන් තැනක් කියන එක දෙවන්නේගේ සහභාගීකින් තොරව යෝගාවචර දැනගන්න පුළුවන්. පුළුවන් නම් එයා කල්යාණ මිත්‍රෙක් අසුකන සද්ධර්මයේ අසුර කරන යෝනිසෝමනස්කාරයේ තියෙන සම්මාදිට්ඨි සහිත කෙනෙක්. ඒක එක සැරේ එන්නේ ඊට පස්සේ පිට ගියා තමයි. මම වෙන කලබල වුණේ නැහැ. පිට ගියාට පස්සේ අනුතුරුදායක තැන කෙලස් සැනක තැනක ගෝචර භූමිය නෙවෙයි මං ආය ගෝචර භූමියට ආවේ කියලා මේක ලියන්න තරම් දක්ෂකමක් ආවනම් මේක කියන්න තරම් කමඨාන් සුද්ධ කරන්න ඇතුල් කරන්න පුළුවන් වුණා නම් එයා පිළිබඳව කතා කරන දෙයක් නෑ සීක භූමිය ගොඩාක් ඉස්සරහට ගිය කෙනෙක් මෙතනදී සරුවචන්නාංශයේ දෙන වචන ටික අපි දැන් අරගෙන බලමු මම දැන් රූපේ බලමින් ඉන්නේ හැබැයි මම දන්න මගේ ගෝචර භූමිය මගේ ക്ഷേම භූමිය මගේ ගැලවුම තියෙන්නේ පයේ බව හිත කියනවා ඔය পায় කම්මැලි, නීරසයි, ඒකාකාරයි, රූප ලස්සනයි, රූප විචිත්‍රයි බලපං මේ රූපේ බලපං ওই මා කම්මැලි තැනක් නෙමේ ආය හිත ගත්තත් මේක නිකන් ලුණු කැඳ බොනවා වගේනේ. අරක එහෙම නෙවෙයිනේ රසමස උලක් නේ. එතකොට මේ වඩා කෙලෙස් ඇති තැනට අපේ හිත මීහරකෙක් නාස්රණියෙන් ඇදගෙන යන වගේ මේ ඇදගෙන යන ගමනේදී යෝගාවචරයට මෙතන හික්මව ගත යුතු දමණය කළ යුතු ස්වච්ඡන්දයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එයාට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ කයේ ඉඳලා ඉඳලා එපා වෙලා මේ හිත තියෙන. සක්මන නම් පේනවා තමයි. හරියට gedara ගෑණි වගේ. gedara ගෑණි කිසි කිසි ලස්සනක් නැහැනේ. අල්ලපු gedara ගෑණි ඊට වැඩි කොහොමඩක්වත් හොරෙන් බලන්න හිතනවානේ. ඉතින් මෙහෙම වුණොත් දීගේ කැඩෙනවානේ. දැන් බුදුරජාණන් කියනවා මේ ගෙදර ගෑනිත් එක්ක අතල්ලා නැවිදින ගමන් පොර ගෑනියක් දිහා බලන චිත්‍රයක් ගත්තාම මේ බණ නම් තේරෙනවා වෙයි ඉතින් මම ඕකට බැනුම් අහනවා. එහෙම යනකොට බුදුදහම කියනවා යත්වාදි කරන මේ තං අසංගතම් බියරන්තං uppajjati පාපක අකුසල ධම්මා. යම් හේකින් සංවර නොවි හිත පැමිණියොත් උපදින්න ඉඩ තියෙන කෙලෙස් අසංවරව හිටියොත් රූපේ අබිරමණය කළොත් ගෙදර ගෑනින්දදී හොර ගෑනින්දියා බලන හිතේ තියෙන අසංවරකම නෝපන් අකුසල් ඒ නෝපන් අකුසල් නොයිපද වීම පිණිස තමන් කරණ තියෙන්නේ ඒ ගෑණිගේ අංග ප්‍රත්‍යංග බලන් දෙපා, අනුව්‍යංජන බලන් දෙපා, අලගිය මුලගිය විස්තර හොයන්න දෙපා. හෙව්වොත් අනිවාර්යයෙන්ම ඒකට ඇලී බැඳ ගන්න. අනිවාර්යයෙන් මේකට බැස ගන්නවා. එතකොට තමන් කොහෙද ඉන්නේ? මම බැඳපු මිනිස්සෙක් නේද? මේ අතල්ලන්නේ ගෙදර ගෑණික නේද කියන එක මතක නැති වෙනවා. ඒක කාටත් වෙනවා. ඉතින් පුළුවන් ද කියලා අහනවා හිත පිට ගියාට පස්සේ. රූපයකට ගියාට පස්සේ ඒ ඒ බලන රූපේ න නිමිත්තක් ගායි යෝති නානුභ්‍යංජනක් ගායි යෝති. යම් හේකින් ඒකේ නිමිති කරන්න ගත්තොත් ඒ කියන්නේ හිත නතු වෙලා ඒකට. නානු ව්‍යංජනක් ආයුති අනු ව්‍යංජන අනු ව්‍යංජන බලන්න එපා අංග ප්‍රත්‍යංග බලන්න එපා අලගී මුලගී බලන්න එපා බලුව ගමන් හිත ආය මොනවත් නැහැ. ඒකට ඇදී ගන්නවා. ඒකට තමන් කොතනද ඉන්නේ මොකද වෙන්නේ? තමන් මෙතේ රකෝ සීලෙ මොකද්ද? තමන්ගේ තියෙන ධර්ම මතක නැති අන්න එතනදී යත් මේ මෙන්න ව්‍යංජන නිමිත්තක් ගාහී යෝති නානුභ්‍යංජනක් ගාහී යෝති කියන එක අනිත් පැත්ත තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් වලදී අපේ හිත පැහැරගෙන කි නිමිටි පෙන්නනවා. ව්‍යංජන අනුව්‍යංජන හරියටම මිනිස්සයා මත් කරන දඬ පෙන්නනවා බලන්න පාර දිගේ අපි ගමනක් යනකොට දෙපැත්තේ අටවලා තියෙන ඒ ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රමාණය ගෑණියෙක් ගෙරෙද්ද බාගෙට උසලා තියෙනවා මේ ඉවිල බලන් හිතෙනවා ඉති ඇක්සිඩන්ට් වෙනවා ඒ මිනිස්සු හරියටම දන්නවා මේ ශිෂ්ට මිනිස්සයත් අශිෂ්ට මිනිස්සයත් වැටෙන තැන මේ උණු උණුවේ තියෙන කෑමක බඳුන පෙන්නනවා මේකයි මේ බුදුහාමුදුර අපිට අනුකම්පාවෙන් පෙන්නන න ව්‍යංජනක් ගායි යෝති න නිමිත්තක් ගායි යෝති කියන එකයි මේ අපි එළියට බහිනකොට අපිට අටවලා තියෙන උගුලයි පොඩි ළමයෙකුට බේරෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මිත්‍යා දෘෂ්ටිකට බේරෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් අපි මේ බුදුබණත් අහලා භාවනාත් කරලා ඒත් බලන්න පාරයින් අටවලා තියෙන එකක් දැකපුවම නිකමට හරි බලලා එන්න හිතන ගතිය තියෙනකොට ඒක බලලා මේක මාරපාශයක්. පේන්නේ නම් අපිට සැප දෙන්න හදපු එකක් වගේ. පේන්නේ නම් අපි නොදන්න සැපක් පෙන්ලා දෙන්න හදන එකක් වගේ. නමුත් එතන තියෙන්නේ මොකද්ද? අපේ හිත අර ඉන්න ගමනෙන් වල්මත් කරවලා පැත්තකට දාන එක. ආනේ එතනදී ඒක දැකලා නිමිති ගන්න නැත්නම් ව්‍යංජන ගන්න නැත්නම් බැලුවයි කියලා ප්‍රශ්නයක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මම දැන් දකින්නේ මාරපාෂා. ඒක බොහොම ප්‍රියමනවා මන මඩබඩන රූපයක්. නමුත් මම හික්මීමක් කරගන්නවා. ගියාට හිත මම ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ අංග ප්‍රත්‍යංග බලන්නේ එතකොට කියනවා මේකම අනිත් පැත්තෙන් දැක්ක දැක්ක පමණින් නතර කරපන් වැඩි දුර විතර හොයන්න යන්න එපා. ඉතින් දැක්කට පොට්ටෙක් වගේ හිටපන්. ඒ දෙකත් අපේ සාසනයේ තියෙන වචන දෙක. මොකද ඒව අටවලා තියෙන එක තමයි මහා මාර්ගය කියන්නේ. මහා මාර්ගයට අපි යන්න ආස වෙන මොකටද නෙවෙයි ගමන් යන්න ආස මොනවත් නෙවෙයි මේක ගොජ දාගෙනම තියෙනවා නමුත් ඒක යන්න ඉස්සලා මේ අදිෂ්ඨාන කරන යනවා මම යන්නේ මෙතෙන් සිට අතෙන්ද යන්න ඔය පාර අටවලා තියෙන දේවල් බලන්න නෙවෙයි යම් හේකින් හිත යන්න ඉඩ තියෙනවා ඒ අටවන මනුස්සයාගේ දක්ෂකම ඉතින් මම හිතලා බැලුවා නෙවෙයි මම මේකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ අංග ප්‍රත්‍යංග බලන්නේ කියන එකේ ලේසයක් කල්පනා වුණොත් හිතන්න හරියට මේක පිට ගිය වෙලාවක බුදුහාමරගේ රැස් වී දෙනවනේ එතන එතන ධර්මයක් වැඩ කරනවානේ හික්මීමක් තියෙනවනේ. මේ තාමත් අපි රස බලන වෙන්නේ නැති ඕනෝක නැවත නැවත කරනකොට හිත පිට ගියාට මම උගුලක අහුණා මාරපාෂයකට ලක් වුණා මං ඊයේ නම් ඕක හොඳනම රස විඳ අද මම ඊට වැඩි රස විඳන අඩුයි එහෙම නැත්නම් යනකොට මං දැනගන්නවා කියලා මේ ඉන්දියා සංවරය පිළිබඳව ක්‍රියාත්මක වෙන යෝගාවචරය ඒක ප්‍රතිපදායින යෝගාවචර රූප නොදකින්නවා නෙවෙයි. නමුත් ඒ රූපේ දකපු ගමන් පැනලා කණ්ඩ හදන්නේ ඒක මම මගේ දුර්ලකමක් පෙන්වන එකක්, මගේ කෙලස් පරිතකමක් පෙන්වන එකක්. එහෙම නැත්නම් මගේ තියෙන මේ දුර්ලකම මේ සංසාරෙට තියෙන බැඳීම පෙන්වන එකයි නිසා මම පරිස්සම් වෙන්න ඕනේ කියලා දවසක් එයි ඒ රූපේ දැක්කට ඒ රූපෙ ඉච්චර රංජනීය කරන්නේ ඒ රූපේ ඉච්ඡර අභිරමණය කරන්නේ දැක්ක දැකීම පිළිබඳව තමයි ලැජ්ජාවක් ඇති වෙන. ඒකට කියනවා බය ලැජ්ජා දෙක කියලා. රූපේ දකින්න හිතනවා මට තරම් නැහැ. දකින්න බව හැබෑව. ඒ ඉන්ද්‍රයන්ගේ නොදැමුණු ගතිය නිසා මට ඒකට බයක් ඇති වෙනවා, ලැජ්ජාවක් ඇති වෙනවා. අනිත් දවස් හිතා ගන්නවා එච්චර දුර යන්න ඉස්සෙල්ලා නැත්නම් යන්න ඉස්සෙල්ලාම හිතා ගන්නවා මේක අටවපු මර උගලක් තියෙන්නේ. අහුවෙන්නේ නැතුව ඉන්න ඕනේ කියලා. එතකොට බුදුදහම කියනවා ඇස් නැතුව ඉන්න එක නෙවෙයි රූප නොබලා ඉන්න එක නෙවෙයි රූප බලලා න නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති කියනවනම් රූප බැලුවයි කියලත් සීක ප්‍රතිපදා වැඩෙනවා දක්ෂකමක් වැඩෙනවා දවසක ඒ බලන රූපය විරංජනේ වෙනවා විරූප වෙන්න පටන් අරගන්නවා ඒක නම් වෙන්නේ උන්කෝ කල් ගියාට පස්සේ ඉතින් ඒකට ওই රූප ලාවන්‍ය කට්ටිය කැමති නැහැ කවුරු හරි දිහා බලලා මේක හොල්මනක් කියලා දැක්කහම ඒගොල්ලෝ ඉන්නේ විදහ පහගෙන විභූෂණ පාගන්න ඉන්නේ. අරක මේක ගන්න නමුත් බැලුවාම ඇත්තටම කියනවා නම් රූපලාවන්‍ය කරපු ගෑනු කැතයි. මම පිරිමියෙක් හින්දා කියන්නේ. නාවලා ගත්තාම ඊට වැඩි ලස්සනයි. මේ ස්වභාවය. ගෑණිකේ තියෙන ස්වභාවය. මේක නෑනේ. මේ විරූප කෙරුවට පස්සේ මේ මනසට කියන්න ගතුඹ කීයක් ගෙවලා තියනවද කොච්චරක් ලෙඩ වෙනවද බලපන් මේ අටවලා ගත්තට පස්සේ ගැමි සුන්දරකම තියෙන කෙල්ලෙක්ගේ ලස්සන තියනවද කියලා ඒකවත් නැහැ ඉතින් ඒක නිසා ඒ මනුස්සයා ඒ මවාපාගෙන හිටියත් නිමිත්තක් ගායි හොඳි නානු ව්‍යංජනක් ගායි හොති කියන එක තමයි ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. රූප බලනෝ බලන එක නෙවෙයි. බලලා ඉස්සලා ඉස්සලා ව්‍යංජන ගන්නවා. අංග ප්‍රත්‍යංග ගන්නවා. පහු වෙනකොට පහු වෙනකොට ඒකට ගන්න නැතුව ඒ වෙනුවට ආරස්ක භූමියට හිත ගන්නවා තමගේ ගෝචර රජ්‍යත්වයට ඒකට අපි කියනවා ගෝචර සම්පජඤ්ඤය කියලා ආන්න ඒක දෙවන්නේගේ උපදේශ රහිතව Tamanටම කල්පනා වුණොත් එච්චරයි අපි ධාරණ කරලා ධර්මය කියන්නේ මම ඇහුවට ඒ ටික හිතේ තිබුණ නැත්නම් ඒ වෙලාවට කලෙමුණි නමල වතුරෙක් වගේ තේරෙන්නේ නැහැ තේරුනොත් මම ඉන්නේ මනබඳන රූපයක් දැකීමේ මේක මට තරම් නැහැ මං වගේ උපාසකයෙකුට මං වගේ උපාසිකාවකට භික්ෂුවකට භික්ෂුණියක් තරම් නැහැ කියලා එතනදීම එනවනම් ඒකට කියනවා පවට ඇති බය සහ පවට ඇති ලැජ්ජාව. ඒක මේ සීලයට වැඩිය ගැඹුරෙන් තියෙන එකක්. ඒක මනසට සම්බන්ධ එකක්. කාය වචන දෙකට සම්බන්ධ එකක් නෙවෙයි. මේක ලෝකයා කියන්නේ රස වින්දනේ දන්නේ ගොරකයා. එහෙම නැත්නම් නෝන්ජලයා මෙච්චර ලස්සන එකක් බලලා තූ ඒක දිහා අනිත් පැත්තට බලනවායි කියලා සාමාන්‍ය ලෝකයා හිතන්නේ ඒ රස වින්දනේ දන්නේ නැති එකක් කියලා. නමුත් සරුවචනanse දන්නෝ ඔය රස වින්දොත් අපායේ ගිහිල්ලා ලෝධිය රස විඳින්න වෙනවා. ඊට මීට වැඩිය හොඳයි කල්ැතුවම මේකෙන් බේරෙන්න පුළුවන් නම් අටවනලද රූපේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ බලන කෙනා නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති කිව්වොත් එයාට ඒ වෙනුවට කල යුත්තක් තියෙනවා මගේ ගෝචර භූමියට ආපහු එන එකයි තියෙන්නේ මේකේ එක පැත්තක් තියෙනවා මම දන්නවා ඒක කිව්වට පස්සේ සංකීර්ණ වෙන්නත් පුළුවන් නොවේවා කියලා මම හිතනවා තමන්ගේ ගෝචරජ්‍යත් රූපේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න අංග ප්‍රත්‍යංග බලන්න ඒක දාන්න කමටන් වார்த்தාවට එම කියනවා මම දන්නේ පැටලෙනවද කියලා පිට යන්නේකේ නොබැලීම හා සමානයි නැවත අරමුණට ආවට පස්සේ අරමුණේ ගන්න පුළුවන් තරම් විස්තර බලන්න ඒකට කියනවා ව්‍යංජන අනුව්‍යංජන බලන්න අංග ප්‍රත්‍යංග බලන්න රූපේ මේ සටහන් බලන්න ආකාර බලන්න ස්වභාවික ලක්ෂණ බලන්න. එතකොට මේකේ හිත බැඳගෙන බඳින්න බඳින්න පිට යන එක අඩු වෙනවා. ප්‍රශ්න තියෙන්නේ ඔක නෙවෙයි. අරමුණ නීරසයි. හුස්ම දිහා බල බල ඉන්නකොට හුස්ම නීරසයි. රූප හොඳයි, ශබ්ද හොඳයි. රක්මන් කරගෙන ඉනකොට වම දකුණ වැටුණාට ටික දවසක් ගියාට පස්සේ ඒක නීරස වෙනවා. ඒක තමයි මායාවේ උගුල. ඒ නිසා මේ නීරස දේ තුල විරාගය තියෙනවා. රස දේ තුල රාගේ තියෙනවා. ඉතින් අපි මේ රස රාගේ තියෙද්දි නීරස දේට හිත ගැනීමට අපි කියමු ඉන්ද්‍රියේ ගුත්තද්්වාරෝ හෝති. ඒකේ ක්‍රියාමාර්ගය තමයි රාගේ දනවන එකේ ව්‍යංජනන ව්‍යංජන ගන්න එපා. මේ නීරසේ දනවන. එහෙම නැත්නම් තමන්ගේ ගෝචරජ්‍යත් අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන බලනවා කියන එකට තපස කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට කියන්න පුළුවන් ආතාපී කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන් සතිමා කියලා. එයා බොහොම සතිමත්ව නීරස වුණත් අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන බලනවා. එතකොට දන්නවා ඒකේ බැඳෙන්න බැඳෙන්න අර බැත්තට යන්නේ නැහැ. ඒ නිසා අරගේ ප්‍රතික්ෂේපය, අරගේ පරිත්‍යාගය පරිත්‍යාග කිරීම මේකේ নিমগ্ন වීම හා සමානයි. යම් වෙනකොට අරකේ නිමග්නොත් මේක ප්‍රතික්ෂේප වෙනවා. මේක පරිත්‍යාග වෙනවා. මේ දෙයට දෙවන්නේක් බලපාන්නේ මේකට සර්බලදාරි දෙවි කෙනෙක් බලපාන්නේ කර්ම ශක්තිය බලපාන්නේ Taman මේකට ලෑස්තිලා ගියොත් Tamanට තේරෙයි මේ දේ සංසාරේ කවදාකවත් කරලා නැහැ මෙහෙම පරිශනාවක් මම කරලා නැහැ. අහුවෙලත් නැහැ. දැන් තේරෙනවා ඒ වඩා රසවත් දේ රාගේ තමයි සංසාරේ කියන්නේ. විරාගය කියලා කියන්නේ තමයි ගෝචරජ්‍යත් භූමිය විරාගෝ සෙට්ටෝ ධම්මාණං කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ විරාගේ රස නොවන දෙයටත් බුදුබණ අහලා ඉන්ද්‍රිය සංවරයක් හිතලා ඒ පයට හිත ගන්න පුළුවන් කෙනාට තපස කියනවා අපි. එහෙම නැත්නම් ගංගා දිගේ ඉහළට පීනන එක නයි කියලා කියනවා. ඉතින් මේක හැම වෙලාවෙම කරන්න බෑ. ඒක ගැන කනගාටු වෙන්න එපා. කවදා හරි මේක තේරුම් ගන්න එක දවසක් කරපු දවසේ තේරෙන පටන් ගන්නවා මේ සියලු දේට අවශ්‍ය කරන අඩුම කැඩුම සියලු පහසුකම් මයි ළඟ තියෙනවා. දෙවන්නේක් සම්බන්ධ නැහැ. ලක්ෂ වාරයක් වරදිනවා. වැරදිලා වැරදිලා අන්තිමට කවදා හෝ පිට යන එක නතර වෙන්නේ පිට ගියේක මගේ වුණා නෙවෙයි උනේ ඒක ආම්බෙන් වුණා මට තියෙන අපව ගෙනල්ලා Tamange ගෝචරජ්‍යත භූමිය නැත කරන්නේ කියලා දැනගෙන මේ දේ සඳහා අනුග්‍රහ කරනවා කියලා එකක් තියෙනවා. ඒක මගේ ස්වච්ඡන්දයෙන් එන්න ඕන. මම මේකට අනුග්‍රහ මේක අනුග්‍රහ කරන්න හිත පිට යන්නම ඕනේ. ඒ නිසා මම අහන උගක්ලාට ප්‍රශ්නයක් මේ සතිය අරමුණේම පවතිනකොට තියෙන සතියද හොඳ? එතෙන් පිට ගියා පිට ගිය බව දැනගන්න සතියද හොඳද කියලා අහුවාම ඒ හුඟ දෙනෙක් මිශ්‍ර උත්තර දෙනවා. පිට ගියාම පිට ගිය බව දන්න සතිය හරිම සෙල්ලක්කාරයි. එයා ඊට පස්සේ දන්නවා මට ඒක බේරගන්නම් ගෝචරත්‍යත්ව භූමියට එන්න ඕනේ මේක හරි විචිත්‍රයි මේක විචිත්‍ර නෑ. නමුත් ඉන්දියේ සංවරය සඳහා මම ගෝචරත්‍යත්ව භූමියට යනවා. ඒක වුණාට ඒක කමටහන් වார்த்தාවට දාන්න ඕනේ කියන එක තේරුණා නම් ඒක සුවිශේෂී ඥානය. ඒක තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වුණා නම් ඒක තමයි සාසනය කියන්නේ. මේ කෙනෙක් අල්ලගත්තට පස්සේ යාට ශේක භූමිය ඉදිරියට යන්න පුළුවන්. නමුත් ගොළු වෙනවා මොකද අපි ඉල්ලන්නේ ඕක නෙවෙයිනේ සමාජයේ. ඉල්ලන්නේ විචිත්‍ර රූප, විචිත්‍ර ශබ්ද, විචිත්‍ර ගන්ධ රස පහස මේක තමයි පසවුරු සැලසුම් වල තියෙන්නේ. මේ තමයි යටිතල පහසුකම් කියන්නේ. මේවා තමයි ආර්ථික සංවර්ධනය කියන්නේ. ඉතින් අපි රහු බැඳගෙන යනවනේ ආර්ථික සංවර්ධනයට. ඊට පස්සේ මොකද වෙන්නේ? රාගේ වඩනවා. විචිත්‍රත්වේ වඩනවා. අපි කියන අපේ අම්මලා තාත්තලාට ගියා අපි හොඳ සැප පහසුකම් විඳිනවා කියලා. නමුත් තොන් ගණන් කෙලෙස්. අම්මලා තාත්තලා අපායට ගියා නම් අපි ඊටත් යට තට්ටුවට වැටෙනවා. කමකට හම්බෙන්න ඉඩ තියෙනවා ගියාට පස්සේ. කැබිනට් එක නම් එහෙමම යනවලු. ප්‍රශ්න මොකුත් නැහැ. ඒගොල්ලෝ දන්නවනේ ටොංගාන. යෝගාවචරයේ ගැලවෙන ගැලවිල්ල බලන්න. මේ වගේ දෙයක් බුදුහාමුදුරන් මේ වචන සීපේට සීමා කරලා අපිට පණිවිඩය දෙන්න මෙන්න sannivedana කියන්නේ. මේකට sannivedana කියන්නේ ඔය සෙල්ෆෝන් වත් සුපර් කන්ඩක්ටිවිටි වත් එහෙම නැත්නම් නන් ලෝකල් රිලේෂන්ෂිප් එක නෙමෙයි මෙන්න sannivedana කියන්නේ. මේකට තමයි අපේ ආචාර්ය પરම්පරාව පණ එපා කියාගෙන මේක කරලා අත්දැකලා මේක පචයක් නෙමෙයි කරන්න පුළුවන් දෙයක් කියලා එක්කෙකුට හරි කියලා දෙනවා. නැත්නම් එක්කෙකුට හරි කියලා දෙනවා මෙන්න වැඩේ. ඔබ මේක කරලා බලපන් හරිනම් තව කෙනෙකුගේ කන්ට කියලා කරන්ට කරලා කියපන්. මේ වගේ දෙයක් අද කියලා දෙන්න තියෙන ප්‍රධාන බාධාව තමයි බුද්ධ ආගම කියන්නේ. බුද්ධ ආගමේ තරංග ගන්නවා කියන්නේ මොකද්ද? විසක් භක්ති ගීත කියනවා කියන්නේ මොකද්ද? මේ නටන නාඩගම් ටික බලන්න. බුදුහාමුදුර අල්ලගෙන කරන මේ ಜಾති දිහා බලනකොට මේ හාදින්ද හුලඟක් වැදිලා තියෙනවද කියලා බලන්න. ඉතින් මම මෙහෙම කියන එකට ඉස්සෙල්ලා මම මේ ගොඩනැගිලි හදාගත්තේ මට ගල් ගහන්න කවුරුත් නැහැ දැන්. එළියක කෙරුවනම් මගේ බෙල්ල ගලවලා පෙන්නනවා මගේ අතට. මොකද විශාල ව්‍යාපාරේ වෙයි තියෙන්නේ. ඒ ව්‍යාපාරවල මම පැහැදිලිවම කියනවා මේ බුද්ධ ආගමෙන් නට නැටිලා කතෝලික ආගමෙන් නට නැටිලා දෙකේ වෙනසක් නෑ. මුස්ලිම් ආගම නටන්න නැතිල වෙනසකුත් නැහැ. Hindu ආගම නටන්න නැති වෙන්නේ ඔක්කොම දන්නවා. අපිට තියෙන්නේ මේ ඔයෙව නෙවෙයි මේ හිත පිට යන එක දැනගෙන ඒ ඒ රංගනේ පැත්තක තියලා න නිමිත්තක් ගායෝති නානු බියංජනක් ගායෝති යත්වාදි කරන මේ තං අසංගතම් බියරන්තං uppajjati vāpaka kusala dhamma තස්ස සංවරාය ආපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රියන් එහෙම පිට යනවා උඹ මේ වෙලාවේ හිත ගන්න ඕන කොතැනද කියලා කවුරුන්ගෙන්වත් අහන්න එපා ගෝචරච්ඡත් භූමියේ තියෙන්න ඕන පණවල. පාතන ඉඳලා මෙතෙන් ගනි. ඊට පස්සේ අර උපදින්න ඉඳ සින විශාල කෙලෙස් රාශියක් නොයිපදවගෙන නීරස වෙච්චි මූල කර්මත්තනේ හිත පවත්වනයි කියලා කියන්නේ අපි ඒ ඒ කටයුත්තේදී විතරයි බුදුන් අඳුරන්නේ. ඔය අනේකුත් බුදුහාමර සම්බන්ධ කරන හැම වැඩකදීම අපි ළඟ තියෙන එක්ක තණ්හාව එක්ක මාන එක්ක දිට්ඨිය. බුදුහාමර සාක්ෂි කරගන්න අපේ තණ්හා මාන දිට්ඨි වඩා. ඒකට බුදුහාමරෝ පශ්චාත්තාප වෙනවා නේ මේ ආදෝ මාවත් පාවිච්චි කරනවානේ මොන්ගේ මේ තණ්හා මාන දිටි වඩන්නේ කියලා. භාවනා කරන එක නා අඬා වැටිලා බයලජ්ජ වෙලා මේ පයේ හිත තියෙන එක කම්මැලි නීරසයි. නමුත් බුදුහාමර කියපු නිසා මේ විචිත්‍ර දේ තිබියදී රූප සද්ද ගන්ධ තිබියදී ආයෙත් බයට හිත ගෙනන් දෙන්නේ නෝපන් අකුසල් නොයිපදවීම සඳහා ගන්න ප්‍රයත්නයක්. ඉතින් මේකදී මේ සක්මනට සම්බන්ධව මම මේක කලපලා කිව්වට සක්මනට විතරක්වත් චක්කුන්ද්‍රයට විතරක්වත් අදාළ දෙයක් නෙවෙයි සෝත ඝාන ජීවා කාය මන කියන හැම තැනටම සම්බන්ධයි ඉතින් මේක හරිය ලස්සනට ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රෙත් විස්තර කරන රූප නොබල සිටීම නෙවෙයි කරන්න තියෙන්නේ රූප බැලි මෙතනින් නතර කරපන් නතර කළා ගෝචරත්ව භූමියට වරි පොට්ටෙක් වගේ හිටපන් ඒක දිහා නමුත් ගෝචරජ්‍යත්ව භූමියේ බලපන් කියන එක අනිත් හුදුවට මේක තව විස්තර වෙනවා හුඟක් පරණ සූත්‍රවල මම සාකච්ඡා කරලා තියෙනවා ඒ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී ඒ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ පුත්‍රජාන වහන්සේ කියන ඔන්න ස්වාංශ ඔබ වහන්සේ කියපු දේ මට තේරුණා මේක නේද වෙන්න ඕනේ කියලා කියනවා. පසතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනං කීයතිනෝ පචියති එවන්සෝ චරති සතෝ. මම රූපයක් බලනවා. රූපේ රසත් විඳිනවා. ඒ වුණත් ස්වාමීන් වහන්සේ මම දන්නවා ඉන්දෝනේ මම ගෝචර රජ්‍යත්ව භූමියේ දැන් ඉන්නේ රූපයක බව දන්නවා රස විඳින බව දන්නවා නමුත් මම ඒක අභිරමණය කරන්නේ මම ඒක ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ නැති නිසා මට කෙලෙස් වැඩින්නේ මට ගෝචර රජ්‍යත්ව භූමියට යන්න පුළුවන් මේක තමයි ඉන්දිය සංවැදේ කියන්නේ මේක තමයි දිත්තේ දිත්ත මත්තන් කියන්නේ. මේක තමයි ඇස්තත්තේ නමුත් පොට්ටෙක් වගේ ඉන්නවයි කියලා කියන්නේ. ආන්න මේක කවදා හරි අභ්‍යාස කරලා කරලා කරලා තමන්ගේ අතේ අතට ගත්තට පස්සේ වශී කරගත්තට පස්සේ සිද්ධි කරගත්තට පස්සේ තේරෙනවා මේක තේරුම් ගන්නවා වගේ දහසක් අමාරුයි කාට හරි තේරුම් කරලා දෙන එක. තේරුම් කරලා ගන්න ඕනකමක් නැහැ කිසි කෙනෙකුට. කට්ටියට ඕනේ රූප බලන්න. ඒකයි බුදුරජාණන්සේ බුදු වෙලා බණ නොකියන්න තීන්දුව කරේ. කවුද ලෑස්තිලා ඉන්නේ මේ වහන්න? ඉතින් සම මේ බණ ඇහුවත් පිටක් හිතේ වද්දගත්තත් පිනක් හිතේ ලොකු වටන පිනක් තමයි ඩිංගිත්තක් හරි මේ රස තොලේ ගා ගන්න පුළුවන් වුණත් නන්නත්තර වෙච්ච හිතක් මම කොතෙන්ද ගේන්න ඕන කියලා දාන්නවා මං ගෙනාවා ගෙනාවු නිසා උපදින්න කෙලෙස් රාශියක් මම නොයිපදවි හිතියා කියලා කියනවනම් සතර සම්‍යක්පදන් වීරිය මේකට කියනවා ඉන්ද්‍රයන් කෙරෙහි වැසූලද දොරවල් ඇතුව කියලා ඉතින් මේක රසකාමියා කියන්නේ අයියෝ මෙච්චර ලස්සන රූපයක් හම්බලත් මේක බලන්න තරම් මේ ගොරකයට තේරුමක් නැහැ. නෝන්ජල්. ඒක කරන්න තියෙන්නේ ෆොටෝ එකකුත් ගේන්න තිබුණානේ. ඔය එන්ලාජ් කරලා පිටියෙත් ගහ ගන්න තිබුණානේ කියන එක තමයි කියන්නේ. නමුත් ආරස්සා වෙන එකේදී ඒ කිසි කෙනෙකුටපත් උත්තර දෙන්න යන්න එපා. ඒගොල්ලෝ කියන්නේ ඇත්තටම අනුකම්පාවකින් තමයි ඒක තිරිසං අනුකම්පාව. සරුවචනසේ දෙන්නේ තිරිසං අනුකම්පාවකින් නෙමෙයි සත්පුරුෂ අනුකම්පාවකින් නිසා අපි දවස පුරා උන්කන් දෙන්නේ පාරාසරී බ්‍රාහ්මණයටද නැත්නම් අපේ වටපිටාවේ ඉන්න අපේ මේ කණ්ඩායම නැත්නම් බුදුහාමුදුරන්ට කියලා හිතලා බලන්න. ආහන් එතකොට තේරෙයි තමයි සීක භූමියේ ඉදිරියට යනවාද කියලා. මේකට බොහොම මේ වගේ කිට්ටුව ගැන එකක් තමයි මේ භෝජනයේ මත්ඤ්‍යතාවය. කෑම ගන්නකොට මේ මට්ටම මට ඇති මින් එහාට කෑවොත් කෑපත රෝගය කියලා එකක් හැදෙනවා ආහාර වැඩිකම නිසා. මේට අඩුවෙන් කෑවොත් බඩේ බඩගින්න ඉතුරු වෙනවා. හරියට බඩගින්න පිරෙන්නත් අතිරේක කැම නොගන්නත් හරියට ඒ ප්‍රයෝජනේ සලකලා එතනින් නතර කරනවයි කියන එක හරිම අමාරුයි. මොකද දවසකට දෙසරයක් තුන්සරයක් මේ එක්ස්පෙරිමන්ට් එක කරනවානේ. ගියන තුන්සරයක් කරනවා. ගියොත් හික්මීමක් නැහැ. පැවිද්දටත් වෙනවා. ඒ මොකද අර යම් කිසි කෙනෙක් මේ Brahmacharya ජීවිතයට ආවට පස්සේ එයා මේ ලිංගික ක්‍රියා නතර කරපු ගමන් එයාගේ හැඟීම් පහල කරන්නේ ආහාරයට ඇති ලොල් භාවය නිසා. ඒ ලොල් භාවයේ දක්වන ක්‍රම දෙකක් තියෙනවා. පැණි රසට ඇති කැමැත්ත, ඒ වගේ මේ මිරිස් රසට ඇති කැමැත්ත කියලා. ඒ Brahmacharya රකින්නන් අතර සීනි කැම වැඩි. ඒකට හේතුවක් තියෙනවා. දන් දෙන කට්ටියත් වැඩිපුර සීන් ටිකක් දාලා දෙනවා. මට මම ඇහිලා තියෙනවා මම දන්නේ නැහැ මම මේ විවේචන කරන විදිහ නෙවෙයි. ඉතින් මෙහෙදි උයනකොට බීට්‍රූට් වලට සීනි පොඩ්ඩක් දානවා. ව්‍යංජනේ රසවත් වෙන්නේ. රසයි. ඒතර හාමුදුරුවොත් කැමති. මොකද හාමුදුරුවෝ ලිංගික ආසාව යටපත් වෙලා විකෘත් වෙලාන තියෙන්නේ සීනි කෑම හරහා. ඉතින් හාමුදුරුවෝ අද ලංකාවේ 30000ක් විතර ඉන්නවයි කියලා කියන එකත් බොරුවක්. හොඳ හාමුදුරුවෝ ටික සීරම් පිටරට ගිහිල්ලා. ඉන්නේ නාකි වෙච්ච ටික අනික් කටියට දෙන්නේ ඒ කටියට උපස්ථාන කරන එක විතරයි කොහෙද සාසනේ වැඩක් කරන්න හාමුදුරුවෝ. ඔක්කොටම ඩයබටිස්. ඔක්කොටම කොලෙස්ටරෝල්. මොන ඇස්පේන් නේදමයි මගෙත් කන්නාඩි දාලා මං ඉන්නේ. ඉතින් මට උපස්ථාන කරන තව දිනෙක තුනේ මේකේ ගියාට පස්සේ කවුද සාසනයක් කරන්නේ? කවුද දන්නේ මේ ඔක්කොම කෙලවිල්ල කෙලවෙන්නේ බතෙන් කියලා පින්දපාතෙන් කියලා දාණයෙන් කියලා දන්නේ දානේ දායකයට වගකීමක් දෙන්න බෑ හිතෙනවා දායකයා හොඳට සමමිතික ආහාරයක් දුන්නම හරි කියලා. නමුත් හාමුදුරුව දැනගන්න ඕනේ මෙච්චරක් කැපත රෝගයට යනවා. මේ නොකා හිටියොත් බඩගින්නට යනවා. මේ හරියට ප්‍රයෝජනෙ සලකලා සාරිපුත්‍ර සාංශ අපිට කියලා තියෙනවා චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම් පීවේ. තමගේ බඩ පිරේ කියලා හිතන ප්‍රමාණයට පිඩු පහක් මෙහින් අතර කරලා වතුර ටිකක් බීපන් කියලා. ඉතින් ඊට වැඩි දෙන්න දෙයක් නැහනේ. ඊට පස්සේ සාමනීර නමක් පුරුදු කරනකොට එයාට සීකියක් පද කියලා කෑම කෑම පිළිබඳව විතරක් අපි කියන්නේ ටේබල් මැනර්ස් කියලා වෙනමම පද්ධතියක් උගන්න. මොකද එයා සාමනීරයා දන්නෙත් නැහැ. උපසම්පදා කෙනෙක් දන්නෙත් නැහැ. ගීගෙදර ගිහිල්ලා කෑම කනකොට එයාට මේ සීකිය පද ටික දන්නේ නැත්නම් අර දෙන මනසට එපා වෙනවා. අශෝක රජුරවන්ට එපා වුණේ බමුණන් මේ කෑමේදී තියෙන චාරයක් නැතිකම. කාකපෙයියන් අලංසාටකම් කියලා බුදුහාමර කියනවා කෑවට පස්සේ මේ කට දෙපැත්තේ වැක්කෙන ටික විතරක් කපුටෙකුට ගන්න තරම් ඇති වෙනවලු කාලා කාලා කාලා වැක්කෙනවලු දෙපැත්තේ. ඒක කපුටෙකුට බඩ පිරෙන තරමේ තියෙනවලු කට දෙපැත්තේ ඉතුරු වෙලා. කවුරු හරි අත දෙන්නවලු නැගිටින්න එතකොට උඩට ඇඳගෙන ඉන්න සලුව බිම වැටෙනවා. වැඩිම කනවා. ඉතින් ඒක දැක්කට පස්සේ අශෝක රජුට කියලා තියෙනවා මම ඊට පස්සේ දාන දෙන්නේ නැහැ. සේවකයන් ලැබුවා දාන දුන්නා. නිග්‍රෝධ සාමරණාංශේ ගුරුහාමුදුරත් එක්ක ඇවිල්ලා දානේ වළඳනකොට දැක්කා මෙන්න මෙන්න දානයක් වළඳන හැටි එදා තමයි බුද්ධ ආගමට හැරුණේ. ඒ ඒ ලෝක සාසනේ. Taman වශයෙන් බලනකොට උනත් මේ ආහාරය හතරෙන් එකක් අපේ කාමජ, චිත්තජ, උතුජ ආහාරද කියන එකේ ඒකේ අපි කිසිම කෙනෙක් අංග සම්පූර්ණ නැහැ. හැම කෙනෙකුටම පටිතද කරගන්න පුළුවන්. පටිතද කරනවා කියන්නේ නොකයින් එක නෙවෙයි. හරියට තමන් කණ්ඩ ඕන ප්‍රමාණය මෙච්චරයි කියලා දැනගෙන ලැබිච්ච ප්‍රමාණයෙන් යැපිලා සන්තුලනය කරගෙන කැම ගන්නවා කියන එක ඒක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ඒක නිසාම ਸਰවචනාංශයෙන් අපිට වළක්වන්න බැරි ශික්ෂාපදයක් දාලා තිනවා රෑ වුණාට පස්සේ කන්න බෑ. උංගෝ දෙනකොට හරි අප්සෙට්. දැන් ওই සුදු ඇඳගෙන ඉන්න කට්ටිය පැවිදි වෙන්නේ නැත්තේ එක හේතුවයි. රැහැට කන්න නැති නිසා. වෙන්න මට පේන්නේ මොන හේතුවක්වත්. රැහැටත් කන්න දෙනවා කිව්වොනම් මේ මේ 50 බෑ හෙට පැවිදි වෙනවා. කොච්චර බයිලා කිව්වත් මොකද ලෙඩේ පඩේ ලෙඩේ කවුද ලෙදා රතේ වේදා. පටන් ගත්තේ ඔතනින් තමයි රෝග ඔක්කොම පටන් ගත්තේ බඩගින්නේ. අපි අද කොච්චර පහඳිනවද කියලා බලන්න මේ බඩ විතර රැකගන්නේ. කොච්චර සූප දාත්‍ර තියෙනවද කියලා බලන්න. කොච්චර හෝටල් ක්‍රම තියෙනවද කියලා බලන්න. එක එකක් කාලේ ඇති වෙලා මැරිච් එකක ඉන්නවද කියලා බලන්න බුද්ධ මේ මනුස්ස සාසනේ මනුස්ස ඉතිහාසයේ කවදාකවත් නැහැ. ඉතින් උපාසක වෙනකොට උපාසිකාව වෙනකොට භික්ෂුන් වෙනකොට අපි මේක දැනගන්නවා මෙතන අනිවාර්යම දුර්වල ස්ථානයක්. මෙතෙන්ට යනකොට අපි පුළුවන් තරම් මේ කන පිටක් පිටක් පහස බලන්න ප්‍රයෝජනේ සරකලා බඩ නිවි බඩගින්දර නිවා ගන්නද කන්නේ. එහෙම නැත්නම් කාපිරි ඇටෝම ගෙදර ගියා වගේ අන්තිම කේල් ගෙඩියත් රිංගව ගන්නද බලන්න. ඇඹුල් කේල් ගෙඩිය රිංගව ගන්නද බලන්න කියලා බැලුවොත් හරිම අශෝභනයි. නොකරන්න දෙයක් නැහැ. මොකද මේ අර ලිංගික හැඟීම නතර කරපු ගමන් කැම વિશે තියෙන මේ මේ ගිජුකම වැඩෙන්න පටන් අර ගන්නවා. ඒක අනිත් පැත්තට ගියාට පස්සේ සරුවච්චන්සේ අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කළා වගේ ආහාර නොගෙන සිටීමෙන් හිතනවා තපස් වැඩේ කියලා. අත්තිකිලමතාන යෝගේ. ওই දෙකට වැටෙන්නේ නැතුව කාමසුකල්යාණු කාණු යෝගේ සහ අත්තිකිලමතාන යෝගයට වැටෙන්නේ නැතුව ආහාර ප්‍රදේශේ ගන්න පුළුවන්කම කාකමාර. ඒසයක විවෘත මාත්‍රකාවට තියාගන්න. අපි ඉන්ද්‍රියන් පිළිබඳ ගුත්තද්්වාරකම ඇති වෙනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඊගාට ගන්න බත් පිළ මට දුකක් පිණිස හේතු වෙයිද නැත්නම් බඩගිනි දුක නැති කිරීමට හේතු වෙනවද කියලා ඒක පිළිබඳ 100න් කතා කරනවා මිස වැඩ කරනවා මිස කන වේලාවේදී කතා කරන්න එපා. කන වේලාවේදී වෙන වැඩ කරන්න එපා. එතකොට අපිට තේරෙනවා ටික ටික ටික ටික මේ ශරීරය කියන එකෙන් හතරෙන් එකක් මේ විශේෂම සංසාර දුකෙන් හතරෙන් එකට හේතු ආහාර. ඉතින් වෙලා ගොඩක් ආහාර ගන්නවයි කියන එකද එහෙම නැත්නම් නැතිකමට නොකා ඉනවා කියන එක නෙමෙයි. හම්බෙන ආහාරයේ ප්‍රමාණය දන්නේ නැතිකම ඒක කතා කරලා තියෙන්නේ මම දැකලා තියෙන්නේ ඒ බුද්ධ බුද්ධ ආගමේ විතරයි. අනික කිසි තැනක මේක විවස්ථාවක් වශයෙන් නීතියක් වශයෙන් දාලා නැහැ. පොඩි පොඩි නීති තියෙනවා. අනික මම දන්න පොඩි පොඩි දැනුම හැටියට අනික ආගම් වල. මොකද මේකදී සරුවච්චන් වහන්සේ ආදර්ශයක් පෙන්නලා භික්ෂුන් වහන්සේලාට පෙන්නලා ඒක අපි උපාසකයන්ටත් පෙන්වනවා මේ වෙලාවේ. ආහාර ගන්න වෙලාවේදී මේ කට පරිස්සම් කරගන්න පුළුවන්කමක් තියෙනවනම් අනික් වෙලාවටත් ඒකට පරිශං කරගන්න ඕනේ. මේකේ අනිත් පැත ලංකාවේ පොතක් ලියුණා දිවෙන් සිය දිනස ගැනීම කියලා. අදගෙන හුඟක් මරණයට හේතුව ආහාරයේ පත්වීමක් නැතිකම. ආහාර දන්නේ නැති නිසා අපි කන පිටක් පාස කොලෙස්ටරෝල් තියෙන කෙනා කොලෙස්ටරෝල් වැඩි වෙනවා. ඩයබටිස් තියෙනවා ඩයබටිස් වැඩි වෙනවා. ඒ ගිල්ල තියෙන පොඩි මේ ගිල්ල බෙහෙත් ටික ගැහුවට පස්සේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් පොලිමින කට්ටියත් කියනවා ෆාමසිස්ට් ඉන්ඩස්ට්‍රියස් ඌ එන්න පොලිමට බේත් බොන්න හැබැයි ගෙදර ගිහලා ඇති වෙන්න කොලෙස්ටරෝල් ඇති වෙන්න තෙල් කන්න ආයෙත් හෙට පොලිමට එන්නේ කියලා. ඒකට තමයි අපි අද හැමදාම ආවඩන්නේ. එන්න එන්න වැඩි එක. අපි මේ කැලේ කොලේ තියෙන දෙකත් එක්ක මේ යැපෙන හැටි දන්නවනම් අපේ පැරණි දේශීය ක්‍රමයේ විතර එකක්වත් වටින්නේ නැහැ. ඒ දේශීය ක්‍රමේ ආවේ මේ ਸਰුවචනාංශී කියලා දීපත් එක්ක තමයි. අවුරුදු 2500ක් අපි ගැටිලා තියෙන බුද්ධ ධර්මවත් එක්ක සංස්කෘතික වශයෙන් ඒ නිසා මේ මෑතකදී ආපු ආහාර තමයි ಜಾති විනාශ කරන්නේ. ඒක නිසා අපි ආපහු යන්න ඕනේ පුළුවන් පුළුවන් විදිහට ආහාරයේ පමණ දැන ගැනීම. ඉතින් ඒක සීක ප්‍රතිවදාවක් කියලා කියන්නේ මේක පොදුවේ කායිමත් බලාපොරොත්තු වෙන්න බෑ. Taman හික්මීම පිළිබඳව පණවා ගන්නාලද නීතියක් ඇති කෙනෙකුට නම් කියලා දෙන්න පුළුවන්. මේකත් උත්සාහ කළ බලන්න මේ නීතියක් තියාගන්න. කැම ගන්න හැම වෙලාවෙදීම ප්‍රතිවීක්ෂා කර කර ප්‍රතිවීක්ෂා කර කර ඒ කැම ටික ගන්න යනවා නම් ඒ වගේම 12න් පස්සේ කැම නොගැනීමේ විකාල භෝජන ශික්ෂාපදය ආරසා කරන්න යනවා නම් තම උපාසක කෙනෙක් බව උපාසිකාවක් බව භික්ෂුවක් බව තේරෙයි. ඉතින් අද භික්ෂුන් වහන්සේලා දෙන ආදර්ශය හොඳ නැහැ. ඒගොල්ලෝ පාරයිනේ හෝටල් වලට ගිහිල්ලා බෙදාගෙන කනවා. ඉතින් ඒකට අර බලහන් ඉන්න අපි දන්නේ නැහැ භික්ෂු වෙස්යෙන් ඉන්න වෙන කවුරු හරි කරනවද කියලා. ඉතින් ඒවා ඒවා කියලා දෙන්න බැරි තරම් අද. ඉතින් ඒකට කවුරු හරි කිව්වොත් එහෙම ඒ වගේ දෙයක් හදාගන්න බැරුව මේ භාවනා කළ වැඩක් නැහැ කියලා ඒකටත් කැමති නැහැ. ඒක තියෙන්න ඕනේ. ඒ ටික තිබුණොත් තමයි ඊට එහා තියෙන මේ සියුම් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි එක දවසෙන් එක රැයි මේක කරන්න බෑ. ඒ නිසා අපි හිමීට මීට පටිතද කර ගන්න ඕන පුළුවන් තරම් ඒ නිසා මේ භාවනා වැඩමුළුවකට එනවයි කියලා කියන්නේ ලොකු කැපකිරීමක්. හැබැයි කැපකිරීමට මොකද <laughs> කරන්න කියලා දන්නවද? මෙහෙන් ගිය ගමන් පාටි ස්ලෑස්ති කර ගන්නවා රෑ 7ක් විතර එරියස් එක කනවා. පරණ පත්තර ටිකයි නිවුස් ටිකයි ඔක්කොම තියානිනවා ගිය ගමන් ආන්සි පුඩුව දිගහැරලා ඔක්කොම ප්‍රවෘත්ති කියවනවා. මොකද මේ ඒකත් බඩට ඕනේ අරකත් බඩට ඕනේ. එතන ගෙදර හිටපු මනුස්සයාට පේනවා අනේ මුන්දලා නිසන් වනේ ගිහලා ඉගෙනගෙන ඇවිල්ලා තියෙන දේ හැටි. තව දවස් දෙක ගිය ගමන් ගෙදර යන දවස් තුනම කල්පනාව තියෙනවා. රැයට මොනවද කන්නේ? පතෝලද? බණ්ඩක තෙල් දාලා හදනවද? ඕක තමයි කල්පනාව. මොකද යට සුවඳ එනවනේ. යට තෙල් දාලා හදනකොට එහෙම කල්පනාව එතරම් තමයි. අර පොඩි ආමසු ටිකක් අර කවි කියනකොට කියනවා වංගෙඩි මෝල් ගස් සද්ද නිසා ස්වාමීන් නින්ද යන්නේ නැහැ අපට කියලා කියනවා. වංගෙඩි මෝල් ගස් සද්ද නෙමෙයි. එතකොට අර රැයට කන්නේ නැතුව වංගෙඩි මෝල් ගස් වල සුවඳ එනකොට අමාරුයි. එනිසා අපි බලාපොරොත්තු වෙනවා වෙනම භාවනා ශාලාවක් හදලා මේ වංගෙඩි මෝල් ගස් සද්ද නොයන විදියට හදන්න. හැබැයි මේකත් හොඳ ආහාරයේ මත්ඤ්‍යතාවයේ තේරුම් අරගන්න යම් ප්‍රමාණයක ආදර්ශයක් දෙනවා. කන මිනිස්සු අපි කියනවා භාවනා කරන අය නෙවෙයි. නොකන කට්ටිය අපි කියන උපාසක. උපාසිකා. ඉතින් මේක ආඩම්බරයක් කරන අපි ජීවත් වෙන්න පටන් අරගත්තොත් ඒක අපි සමසේ ආහාර ලෝකයේ අතර බෙදී යෑමට උදව්වක් කරනවා. ධනය සියලු පන්තින් අතර සමසේ බෙදීමට උදව් කරනවා. අපි ක්‍රමයෙන් ටික ටික ටික ටික සෞඛ්‍ය හදාගන්න තැනකට එනවා. ඒ නිසා හිතන්න එපා මේ භාවනා කරලා මේ සෞඛ්‍ය හදන්න පුළුවන් කියලා. වෙන්නේ නැහැ. භාවනා කරනකොට සීක වෙනකොට වෙනකොට තියෙනවා මේ ගන්න පිටක් පිටක් පාස මගේ අතීතේ තීන්දුව වෙනවා මෙතනයි තියෙන්නේ. ඒක සාමාන්‍ය බුද්ධියේ සාමාන්‍ය බුද්ධියට මේක දාන්න නැතුව මේ උද්දස් ගුරුවරෙක් ගාර ගිහලා හොඳ කර්මස්ථානයක් කරන භාවනා කරලා මේක හදන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මෙතන ආනන්ද සාංශට එහෙම කියන්න වෙන්නේ නමුත් ඒ ඉවර කරන්න ඉස්සෙල්ලා එකක් කියනවා. ඒක කළ යුත්තක් බව තේරෙන්නේ සීක පුද්ගලිකට විතරයි. අනික් කටේ හිතෙන්නේ වරදණ්ඩයක් වගේ නීතියක් වගේ පටෝපදයක් වගේ. සීක් කෙනාට තේරෙනවා නෑ මගේ අතේ තියෙන්නේ. ඒක නිසා ඒ කෑමේ මත්ඤ්‍යතාවය මේ කාට පරිසම් කරනවා කියන එක. ඉතින් එතනදීම නිකන් නිකන් බණ ඉවරෙන් ඉස්සර මම කියනවා කෑමේදී විතරක් නෙමෙයි කතාවේදී අනවශ්‍ය කතා කිරීමේදී කට පරිසම් කරනවා. හැබැයි ඒක මේ ආහාර මත්ඤ්‍යතාවයට බලපාන්නේ. ඒක නිසා අපි මේ කරන වැඩේ පිළිබඳව ඒක කරන්න පුළුවන් වීම පිළිබඳව පුළුවන් තරම් අපි සතුටු වෙන්න ඕනේ මේ කවුරු සතුටු කරන්නවක්වත් ආදායම් බද්දෙන් නිදහස වෙන්නවක්වත් වරදන් දෙයකට කරන එකක් නෙවෙයි. අපි මේක පනවගෙන කරන එකක්. ඒක තමයි අපි Taman කෙරේ අනුකම්පාවෙන් Taman කෙරේ මොකද්ද කියන්නේ? හිතසුව පිණිස කරන දේ ඉතින් බුදුරජාණන් කියනවා මේ හික්මීමට ගහන්න පුළුවන් හික්මීමක් බුදු ඇහැටවත් පේන්නේ නැහැ. 512000 28 නමක් බුදුරු දැකලා තියෙනවලු. දකින්න දවසකවත් කවදාකවත් දැකලා නැතුව මේ වගේ ආහාරයට හික්මෙන මේ ගතියට දොස් කියපු කෙනෙක්. එනිසා අපි ඉන්නේ මේ විශාල පෙර පෙරහැරක. එනිසා හැම වෙලාවෙම බලන්න ඒ තමන් කරන හැම දෙයක්ම දැන් කරන දේ ඉදිරියට බලපාන නිසා මේ සක්මන් කරනකොට හිත පිටේ යෑම නැත්නම් දානේ වළඳනකොට අඩුවෙන් ගැනීම හෝ වැඩියෙන් ගැනීම නැතුව මැදිහත් ප්‍රමාණයට යනවයි කියලා කියන්නේ Taman තුල වැඩෙන භාවනා ප්‍රමාණයයි ඒක වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. කවදාවත් බෑ. ඒක තමන්මයි තේරුම් ගන්න ඕනේ. ඒසයි තේරුම් ගැනීම හැම වෙලාවෙදීම තව ඉදිරියට භාවනා කරගෙන යාමට ශක්තිය දහිතේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.